අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ භාවනා වැඩමුළුවේ ධර්ම දේශනා අවස්ථාවකටයි එළඹිලා තියෙන්නේ ශිළුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු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 දිවසං චංකමේන නිසජ්ජාය ආවරණීය ආවරණීයේහි ධම්මේ චිත්තං පරිශෝධේති තී ගරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සීක සූත්‍රයේ දිගේ ඉදිරියට තවත් පියවරක් තියන්න බලාපොරොත්තු වෙන්නේ ඒ අනුව සීක ප්‍රතිපදාව අනුගමනය කරන එකනා ඒ කියන්නේ ශික්ෂාව හික්මීම ප්‍රතිපදාවක් වශයෙන් අනුගමනය කරන කෙනා ඒ තමන්ගේ ජීවිතයට අලුත් තවත් අංකයක් නැත්නම් අංගයක් එකතු වෙනව එකතු කර ගන්නවා ඒකට සඳහන් කරන්නේ జాగරිය අනුയോഗය කියලා. ඉතින් මෙතනදී අපි අර කලින් කියපු සීක කියන වචනයත් අපි මතක් කරගන්න ඕනේ. යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියා නම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඒ කෙනා අඩුම ලංසුවේ ශේක පුද්ගලයෙක් එයා ඒක ක්‍රියාවත් කරන්න නම් තන් ජීවිතයට සම්බන්ධ කර ගන්නවා නම් ඒ බුදුන් සරණ යෑමම జాగරියානු යෝගයක් මොකද జాగරියානු යෝගය කියලා කියන්නේ නිදි වැරීම කියලා අපිට කියන්න පුළුවන් ඒව නැත්නම් අවදි භාවය කියලා జాగරියානු යෝගයේ අනිත් පැත්ත කුසීතකම තීන මිද්දය නිදිමත ගතිය ඉතින් මේ බුද්ධ කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ ප්‍රබුද්ධ කියන වචනේ. ප්‍රබුද්ධයි කියලා කියන්නේ පිබිදුණයි කියන අදහස. ඒ නිසා බුදුන් අදහන කෙනා එහෙම නැත්නම් බුදු කුටියකට ගිය කෙනා බුදුජානන වහන්සේ ඉදිරියටපත් වෙච්ච කෙනා හැම වෙලාවෙම සද්ධාදී ධර්ම වලින් පිබිදෙන ගතියක් විකසිත වෙන ගතියක් පිපෙන ගතියක් එනවා. ඉතින් ඒක ජීවිතේ හැම අංගයකටම බලපානවා. ඒ බලපෑමේ එක ක්‍රමයක් තමයි එයාට නිදිමත අඩු වෙන්න පටන් අර ගන්නවා. ඒ වෙනුවට එයා జాగරියානු යෝගය කියලා නිදි වැරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් තමයි තේරෙන්න පටන් අර ගන්නවා වෙනතට වඩා හිතේ අවදි භාවයක් වැඩෙන බව. ඉතින් මේක නොදැන හිටියොත් නැත්නම් ජාගරියාන යෝගය කියන එක මේ භාවනා ජීවිතයේදී සුවිශේෂීව වැඩෙන එකක් ඒක නොදැන හිටියොත් සමහර ලාවට මේකට බෙහෙත් බොන ඇත්තෝ ඉන්නවා. මට දැන් නිින්ද යන්නේ කියලා බෙහෙත් බොන ඇත්තෝ ඉන්නවා. එහෙම නැත්නම් මේක ප්‍රශ්නයක් කරන භාවනා වැඩමුළුවේ නිදහස් වෙලා යන කට්ටිය ඉන්නවා. ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඒකට හේතුව අර සුත්තමේ ඥානෙ දන්නේ මේ භාවනා කරනවායි කියලා කියන්නේ අවදි කිරීමක්. එහෙම නැත්නම් පමා නොවි අප්‍රමාදීව කටයුතු කරන්න පුරුදු කිරීමක් ඒව හැම එකකින්ම කියන්නේ මේ අවදි කිරීම තමයි පිබිදි වීම තමයි උච්ඡන්න කිරීම තමයි ආසන්න කිරීම තමයි ඉතින් ඒක වෙනකොට වෙනකොට Tamanට තේරෙන පටන් ගන්නවා නින්දක අවශ්‍යතාවය අඩු වෙන්න පටන් ගන්නවා ඒ ලොකු ස්වාමීන් වහන්සේ බොහොම සුන්දර වචනයකින් මේක ඉදිරිපත් කරා තමන් කොච්චර වැඩ කරත් එවනතම් මොන දේ විවිධ අපි කියන মালටි ටාස්කින් කියලා කියන්නේ විවිධ වැඩවල ඉදිරිය හිටියත් ඒ කරන කරන වෙලාවේ විස්්‍රාම වෙනව නම් ආයාට වෙනම නිින්දක් අවශ්‍ය කරන්නේ කරන කරන වෙලාවේදී කරන වැඩේ බාධාවක් නම් බරක් නම් ආතතියක් නම් ඉවර කරනකම් ඒක දඩයක් නම් කරදරයක් නම් ඉවරනාට පස්සේ කබර නිින්දක් අවශ්‍ය වෙනවා මේ පැත්ත වැටලා බුදියන්න හිතෙනවා ඒ හේතු අර කරන වැඩේ කරන්නේ මෙහෙම ශ්‍රද්ධාවෙන් ධර්ම ගෞරවයෙන් නෙවෙයි ඒ නිසා මොන වැඩක් කරත් ඒ කෙනා ඒ කරන වෙලාවේදී එළඹ සිටි සීයේ නැත්නම් වර්තමාන මොහොතේ පවත්තමින් ඒ කටයුත්තේ එතන එතන සීය පිහිටවනවනම් ඒක විශ්‍රාමී කියන වචෙන් තමයි ලොකු සංසය පාවිච්චි කරේ. ඉතින් අපේ අපේ සාමාන්‍ය ජීවිතය ගත්තොත් විශ්‍රාම ගත්තට පස්සේ තමයි කට්ටිය වැඩ පටන් ගන්නෙ. රස්සාව කරනකම් අයිස් ගන්න. පිතු කෙල්ල කෙල්ල කෙල්ල 55ට පස්සේ විශ්‍රාම ගන්නකොට ගාණක් හම්බුණාට පස්සේ ඒකෙන් තමයි යොන්න බිස්නස් එකක් පටන් අරගෙන මිනිස්සෙක් වෙන්න හිතන්නේ. ඒ විශ්‍රාමේ නෙවෙයි මේ කියන්නේ. වැඩේ කරනකොට ඒ වැඩෙන් පොඩ්ඩක් ඈත් වෙලා වැඩේ දිහා බලාගෙන වැඩේ කරන එකට වෙනකොට ඇති වෙන හිතට එන ගතියට කියන විශ්‍රාමයේ කියලා. ඒ විශ්‍රාමය හුදේකලාවේ නියු සහෝදරෙක් වගේ. හුදේකලාව වෙනකොට විශ්‍රාමයි. උදේකලා වෙනකොට පිරිච්ච ගතියක් හිතේ තියෙනවා. උදේකලා වෙනකොට විශ්‍රාම වෙනකොට සාමකාමී ගතියක් හිතේ තියෙනවා. සම්පත්‍ති කර ගතියක් හිතේ තියෙනවා. ඒක නිසා මවක් තමන්ගේ දරුවා කෙරේ වෙහෙසනකොට කවදාකවත් ඒක බරක් නැහැ. ඒ මොකද ඒක ඉකිරික බැඳිලා තියෙන දෙයක්. ගේ කිරිලියක් පැටව බලන වෙලාව බලන්න බැල්ලියක් පැටවුන්ට කිරි දෙන වෙලාව බලන්න ඒ ඒකේ වෙහෙසක් මහන්සියක් මොකක්වත්ම නැහැ. ඒ පුදුම ගැම්මක් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි භාවනාවට යෙදিলা භාවන වැඩෙන්න පටන් ගන්නකොට මේ ඇතිවෙන జాగරියාණු යෝගය එහෙම නැත්නම් තමන්ගේ මේ හැම දෙයක්ම එන අවදි භාවය අපි උප්පත්තියම ලැබපු සම්පත්තියක්. නමුත් අපි නිතරම ජීවිතයට ද්වේෂ කරමින්, කාලගුණයට ද්වේෂ කරමින්, ඉදිරිපත් වෙන වැඩේට ද්වේෂ කරමින්, ඉදිරිපත් වෙන අරමුණට ද්වේෂ කරමින් ගත කිරීම තමයි සංසාරිකයන්. ඒක නිසා ඒක කැඹිරිල්ලක්. ඒක ඉතින් ඇදපන් වෛරෝ බරභාගේ කියලා මැරෙනකම් කඹරලා අඬ අඬ මැරෙනවා අඬවල තියලා මැරෙනවා. නමුත් කවදා හරි මේ జాగරියානු යෝගය වලත මේ අවදි භාවය නැත්නම් නිදිවැරීමේ වැඩපිළිවෙල Taman තුල විකසිත වෙන බව යම් කිසි කෙනෙකුට දැනෙන්න පටන් ගන්නකොට එනත ඒක තමන් අනුග්‍රහ කරනකොට ඒක ජීවිතයේ අසවල් පැතිකඩට මේ අවදි භාවයේ ගියේ නැහැ කියලා දෙයක් නැහැ. හැම පැත්තටම එලියක් වැටෙන්න පටන් අර ගන්නවා. ඉතින් මේක Tamanටම තේරෙනවා නිවන කියන ආධ්‍යාත්මික නැත්නම් ආගමික කටයුතු පැත්තක තියේදී තමයි මේ ලෞකික ජීවිතේ එහෙම මේ පෞල් කරන ජීවිතේ එහෙම නැත්නම් අපි මේ කරන වෘත්තිය එහෙම නැත්නම් අපි මේ ගත කරන යෙදී ගත කරන හැම දෙයකම මේ විකසිත භවෙන්න තියෙනවා. ඉතින් මේ ඇති වෙච්ච විකසිත භවෙහි පරමාර්ථය ආර්ථික විද්‍යාව නම් දේශපාලනේ නම් එහෙම නැත්නම් සමාජයේ තත්ත්වයක් ගැනීම නම් ඒක අසුචි කියලා තියෙනවා. කක්කා. ඒ ඇතිවෙච්ච අවදිභාවයේ ඇතිවෙච්ච මේ జాగරියාණු යෝගේ අපි මේ ශක්තිය යොදාන දේශපාලන ලාභ ලබන්න නම් අපි ඒක යන්නේ ආර්ථික ලාභ ලබන්න නම් අපි ඒක යොදවන්නේ සමාජීය කැපිපෙනෙන් නම් අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සා කියලා බුදුහාමරෝ කියලා තියෙන එක යොදෝපන් ධර්මයට යොදෝපන් ආර්ය වූ පරිේශණයට මේ ලාමක දේවල් වලට යොදවන්න එපා. ඉතින් ඒක නිසා අද ලෝකයට මේ జాగරියාන යෝගී අවශ්‍යයි. නමුත් සතිය ඒකට උඟව දෙනෙක් යොදවන නමුත් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ එකෙන් ආර්ථික ලාභ, දේශපාලන ලාභ සහ සමාජයේ මට්ටම්. ඒ නිසා ඒ අතන පිස්සු හැදෙන්න ඕනේ. පිස්සු හැදෙනවා. හැදෙන්නේ නැතුව යන්න දෙයක් නැහැ. මේක මහ බරපතල ඖෂධය, රසායනික ඖෂධයක් පාවිච්චි කරනවා මේ ලාමක වැඩවලට. ඒ නිසා జాగරියාණු යෝගේ එනවා. එහෙම නැත්නම් අපි අපේක්ෂා කරන්න ඕනේ. අපේක්ෂා කරනකොට පුළුවන් තරම් බලන්න ඕනේ ඒක අර තමන්ගේ සීලේ අදි සීලයක් වඩටපත් කරගන්න, චිත්ත භාවන අදි චිත්ත භාවනාවක් වඩටපත් කරගන්න, ප්‍රඥා භාවන අදි ප්‍රඥා භාවනාවක්පත් කරගන්න මිස මේ ලැබෙන දේ මේ ලාමික ලාමක භෞතික කාමක සම්පත්‍ය වලට යොදවන්න බැරිකමක් නැහැ. නමුත් යෙදෙව්වොත් කෝච්චි පාරක බස් එකක් ගෙනියන්න හැදුවා වගේ බස් පාර කෝච්චියක් ගෙනියන්න හැදුවා වගේ ඉතින් දෙයියන්නේ හාල් කෑ වගේ තමයි. අංජබජල් තමයි. ඒක හොඳට පේන්න තියෙනවා. ඒ භාවනාව දියුණු වෙලා යාගේ අවධියක් එනකොට ඒක මේ <coughs> ලාමක සම්පත්තිය එහෙම නැත්නම් මේ ගේහසිත සම්පත්තිය වලට යොදන්න ගත්තොත් අලි පටලවිලක් වෙනවා. ඉතින් ඒක නිසා ඒක අනුග්‍රහ කරන ගමන් ප්‍රයෝගයෙන් ඒක මේ තණ්හා මාන දිටි නැති කරන්න නැත්නම් මේ කියන විදිහට ආවරණීයේ ධම්මේහි චිත්තං පරියසෝදා පරිසෝදේති නිවර්ණ ධර්මයන් ඉවත් කිරීමටයි අපි මේ జాగරියාන යෝගේ පාවිච්චි කරන්නේ. කෙලිම කියනවා තීන මිද්ද ඉවත් කරන්න. තීන මිද්ද කියලා කියන්නේ හිතේ මිදිච්ච ගතිය, හිත සීතල වෙච්ච ගතිය, හිත කුසීත වෙච්ච ගතිය. ඒක උණු කරන තාපයට කියනවා ආතාප වීර්ය කියලා. එහෙම නැත්නම් තපස කියලා කියනවා. ඒ තපසේ ගත කරන කෙනාට ආතාප වීර්යය ගත කරන කෙනාට අර කුසීත වෙවි ඉන්න වෙලාවක් නැහැ. එයා කර්මන්නේව කාර්යශීලීව ගත කරන හැබැයි ඒ කෙනාටවත් තේරෙන්නේ කොහෙන්ද මේ ගැම්ම එන්නේ කියලා. ඒ තරම්ම මේ ධර්මයේ විසින් නගිට්ටවලා දෙනවා. ධර්මයේ විසින් අවශ්‍යයේ ඉන්ධන සපයවුවා වගේ වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා සරුවචන් වහන්සේ ඒ අවුරුදු 45ක් බුද්ධ කෘත්‍ය කරනකොට දවසකට කිලෝමීටර් 15ක් 20ක් ඇවිදින ගතිය තිබුණා. එහෙම නැත්නම් දවසට පැය 18ක් එක දිගට වැඩ කරන ගතිය තිබුණා. සෙරප්පු දෙකක්වත් දාලා නැහැ. මුන්නම උපකරණයක්වත් නැහැ. ඕනේ ගැමි දරුවෙක් වෙනුවෙන් එතෙන්න ගිහිල්ලා කටයුතු කරලා දෙන්නේ ට්‍රාන්ස්පෝර්ට් ගත්තේ නැහැ, ඕවර්ටයිම් ඉල්ලුවේ නැහැ, ප්‍රොමෝෂන් ඉල්ලුවේ නැහැ, ගේමට කැතයි. ගේමට කැතයි මේ අපි වැඩ කරලි වෙලා මට මේකට මට ට්‍රාන්ස්පෝර්ට් ගෙවපන් මට මේකට ඕවර් ටයිම් ගෙවපන් මට ප්‍රොමෝෂන් එකක් දීපන් කිව්වම කක්කා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඉල්ලන්නත් එපා ගිහිල්ලා මම අද පැය 18ක් භාවනා කරා ස්වාමීන් වහන්සේ මට ඕවර් ටයිම් ගෙවන්න කියලා. අපේ කට්ටිය එහෙමයි කියන්නේ. මම දැන් පැය 18 භාවනා කරන මට තාම ප්‍රථම ධානයවත් ආවේ නැහැ. මට දෙවෙනි ධානයවත් ආවේ නැහැ කියලා මේ බුදුහාමුදුරුත් එක්කත් හෙට්ටු කරන්න යනවා. ඒ බුද්ධ චරිතය දන්නේ නැතිකම නිසා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ జాగර යාන යෝගය අපිට උගන්වන්නේ උන්වහන්සේ කුසීතව පැත්ත වැටලා බුදියාගෙන නෙවෙයි. උන්වහන්සේ අවදීන් ඉන්න ගමන් පෙන්ලා දීලා තියෙනවා අවුරුදු 80ක් වෙන දේහයක් දරාගෙන ගත කරපු හැටි ඒක දිහා බලනකොට කිසිම කෙනෙක් ඒ විදිහට ආදර්ශ චර්යාවක් ගත කළා නැහැ. ඇත්තනම් බැලුවොත් ඒ වගේ යම් ප්‍රමාණයක අවදි භාවයක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය තිබිලා තියෙනවා. ඉතින් අභාග්‍යයකට වගේ එතුමා අවුරුදු 32කේදී මරලා දැම්මා. හිටියනම් අවුරුදු 80 වෙන්න අපිට ලස්සන බණ ටිකක් අහන්න පුළුවන් වෙන්න ඉඩ තිබුණා. ඒක නිසා ඒ චරිතේ වණ කරගත්තා. මොකද පවතින පද්ධතියට විරුද්ධව ගියා. එතකොට මරනවා. සරුවජනහසේ කවදාකවත් පද්ධතියට විරුද්ධ ගියේ නැහැ. හැබැයි නිහඬ විප්ලවයක් තමයි කරේ. ඒ නිසා ස්වභාවික මරණයකටපත් වුණා. ඒ මරණ වෙනකම්ම බුදුජනන්සේ කියන්නේ ප්‍රබුද්ධ භාවය, පිබිදිච්ච භාවය නිසා බුද්ධ බුද්ධ කියන වචනේ අරගෙන තිනවා. තා ඒකට එක නිදර්ශනයක් සරුවචනාංශයෙන් පෙන්නනවා මේකට කිලින්ම සම්බන්ධ නැති වුණාට ඒක අපිට අලුත් පැති වලින් හිතන්න උදව් කරන නිසා අපි මෙතෙන් මතු කරගනිමු සරුවචනාංශයේම ඉදිරිපත් කිරීමක් සරුවචනාංශයේ දකින්න හොඳටම කෙස් පැහිච්ච නිකට පැහිච්ච බමුණෙක් එනවා. එන්නෙම මේ සරුවච්චන් වහන්සේ අවුරුදු 36ක තරුණෙක් මේ කළු කෙස් තියෙන රජගෙන් බැහැලා ආපු මේ කුමාර පැටියා දැන් පැහිය වෙලා ඉත නිහර පැවිච්ච මිනිහටවත් වඳින්න නැතුව ගත කරන බණක් කියනවායි කියලා බමුණු ආචාර ධර්ම වල හැටියට වැඩි හිටියන සලකන්නේ නැති කෙනෙක් කියලා බමුණන් අතර කතාවක් යනවා. ඉතින් ඒ චෝදනාකරනද ඉහනිකට පැවිච්ච බමුණෙක් ගිහිල්ලා සරුවචනස ළඟට යනවා සරුවචනාංශ ඉදිරියට යන්නෙත් නැහැ, දොර අරින්නෙත් නැහැ, ආසනයක් පනවන්නෙත් නැහැ. මනුස්සය වාඩි වෙනවා. වාඩුණාට පස්සේ කියනවා මට ආරංචියක් තිබුණා. ඔබතුමා මේ තරුණ වයසේදී මේ වගේ වැඩි හිටියන්ට කරු කරන්නේ නැති චරිතයක් රංගපානෝ කරු කරන්නේත් නැහැ. මම මේක ඇහුවා විතරයි මම අද දැක්කා. මේ ඉන්දියාව කියලා කියන්නේ එහෙම කන්නේ නෙවෙයි. වැඩි හිටියන් සලකන එකක්. ඉතින් වැඩි හිටියන් සලකන මේ චරිතය ඔබතුමා මේ කොහොමද මේ ලෝකනායකයෙක් වෙන්න හදන්නේ? එහෙම නැත්නම් ආගම් කර්තෘ කෙනෙක් වෙන්න හදන්නේ කියලා බොහොම සරපරසු විදියට සරුවචනාංශයට චෝදනා කරනවා. ඒතකොට සරුවචනාංශය කියනවා මම වැඩි හිටිය නිසා තමයි කියන මං ඉඳගත්තේ. මම ඉස්සරහට පෙර ගමන් කියේ නැත්තේ. වැඩි නිසා තමයි මං ආසන පැනෙන්නේ නැත්තේ. වැඩි නිසා තමයි වඩින්න කියලා කිව්වේ නැත්තේ කියලා. ඉතින් කොහොමද වැඩි හිටිය වෙන්නේ? දැන් බලපන් මම ඉස්සන එකට පැවිලා තියෙනවා. උඹ කලු කෙස් සහිතයි. ඒ කලු කෙස් කැදී තියදී කොහොමද මේ වැඩිහිටි කියන්නේ කියලා. ඒතර බුදුරජාණන්සේ කියනවා මම නිදර්ශනයක් ඔබට දෙන්නම්. ඒ නිදර්ශනයේ හැටියට සපයන්නේ කියලා. කිකිලියක් පිටර 8ක් හෝ 10ක් හෝ 12ක් ඒ විදිහට දාලා ඊට පස්සේ කිකිලි රකින්න පටන් ගන්නවා. ඒ රකින්න වෙලාවේදී කිකිලි කිකිලිගේ ඌෂ්ණෙන් පිටර ඌෂ්ණ ගන්නවා. කිකිලි ගඳ ගස්සවනවා. ඊට පස්සේ පහුරු ගන්නවා. පහුරු ගාලා පහුරු ගාලා කොහොම හරි මේ බිත්තර මෝරවන ගන්නවා. ඒ වෙලාවේ කිකිලි බොහොම කිට්ටු වෙනවා. අරකම ලගලා ලගින කිකිලි කියලා කියන්නේ. රකින්න කිකිලි. මේ කටයුතු කරනකොට අර බිත්තර මෝරනවා. මෝරලා එක පැටියෙක් ඒකත් හරිය ලස්සන බුදුහාමුදුරු පෙන්නනවා නිකන් දැකපු එකක් වගේ. ඇතුලේ ඉන්නකොට යාට තේරෙනවලු පැටියට එළිය එළිය එළිය එළියයි ඇතුලේ හිර වෙලා පිටර කට්ටට ඇතුලේ මං හිර වෙලා ඉන්නේ ඒක නිසා මේ පලාගෙන යන්න නැත්තම් කියලා අදහසක් එනකොට එයාගේ හරියටම කුකුල් හොටේ ඇවිල්ලා පිටර කට්ටට හේතු වෙනවා කකුල් දෙකේ පොර කටු දෙක හරියට ඇවිල්ලා කටට හේතු වෙනවා. ඉතින් මූට එනවා දමලා දෙක කනින්න ඕනේ කුඩු වෙලා යන්නේ කියලා. ඇනපු දවසේ පලාගෙන එළියට එනවලු. එදාට පස්සේ ආ බිහිවීම සිද්ධ වෙනවා. එතකොට අහනවා බුදුරජාණන්සේ බමුණගෙන් බිත්තරේ දාපු දවසේද පැටියගේ අවශ්‍ය ගණන් ගන්න පලාගෙන එළියට ආපු දවසද කියලා. එතකොට බමුණ කියනවා මේ දාපු දවස මොක වුණත් බිත්තරේ දාපු දවස මොක වුණත් පැටිය එළියට පලාගෙන ආපු දවස තමයි බීවෙච්ච දවස ගන්න. ඊට පස්සේ කියනවා බුදුරජාණන්සේ මුළු ලෝකෙම ඉන්නේ නින්දක මං විතරයි අවදි උනේ. ඉස්ලාම අවදි උනේ මං. ඒ නිසා මම වැඩි හිටියා. ඔබට පුළුවන් ද කියන්න බවදි වෙලා ඉන්නයි කියලා. ඒකට බමුණට සිද්ධ වෙනවා මේ කාම ලෝකේ ඉන්න මිනිස්සු නිින්දක ඉන්නේ. විතර කට්ටේ ඉන්නේ. ඒගොල්ල ගණන් ගන්න විතර දාපු දවස. බුදුජානනාංශනේ කවදද ආර්ය භූමියට විවෘත වුනේ? කවදද විකසිත වුනේ? එදා ඉඳලා තමයි වැඩි හිටකම තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ලෝකයා මරණින්දක ගත කරන්නේ. එයා ඒගොල්ලෝ දන්නෙත් නැහැ. ඒක පොඩ්ඩකට තේරෙනවා මරණ මොහොතේදී. එතකොට පමයි. එතකොට ඔය බණ භාවනාවක් කරගන්න, පිරිසුදු චර්චාවක් ගන්න, සමාධියක් කරගන්න, ප්‍රඥා කරගන්න බෑ. හැබැයි තේරෙනවා මැරෙන්න පොඩ්ඩකට කලින් මේ manussකම කියලා කියන්නේ මේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරමින් එක එකට නීව ගනිමින් අනකොටාගෙන ගත කරන එක නෙවෙයි. manussකම කියලා කියන්නේ මේ මුළු ලෝකෙටම එහා යන්න පුළුවන් බරපතල පින් අවස්ථාවක්. නමුත් මං ගත කරේ මොකටද ජීවිතේ? ගත කරේ රණ්ඩු සරුවලේට, පෙන් කරච්චලේට, තෝතෝ වරපලකි කියන නටන්න අවබෝධ කරගන්න බැරි වුණා. නමුත් දැන් කරන්න දෙයක් නැහැ. කවදා හරි මැරෙන්න කලින් යම් කිසි කෙනෙක් ඒ බණක් භාවනාවක් කරගෙන මේ අවදි භාවය ඇති කරගත්තොත් මනුස්සක මට හම්බෙලා තියෙන බුදු වෙන්නයි මනුස්සක මට හම්බෙලා තියෙන ආර්ය භාවයටපත් වෙන්නයි මනුස්සක මට හම්බෙලා තියෙන එක අභිෂේක ලබන්නයි මොනවටද අපි මේ ගත කරන්නේ ඒ ගත කරන දේ තිරසනාගේ මොකද්ද වෙනස? ආහාර, නිද්‍රා, බහේ මෛතුන කියන හතර කොයි කෙනත් කරනවා. තිරසනත් කරනවා, මනුෂ්‍යයත් කරනවා. නමුත් ධර්මයක් හම්බෙලා ධර්මෙමුත් හීනනම් ධර්මයේ আদি සීල আদি ශික්ෂා আদি චිත්ත আদি ප්‍රඥාවටපත් කරේ නැත්නම් ඒයි තිරසනයි සමානයි කියලා කියනවා. එහෙම නැත්නම් ඒ ඒ ජීවිතය තිරසන් ජීවිතයක් එහෙම නැත්නම් මුර්ග ජීවිතයක් අවදියක් වෙලා නැහැ. ඒ නිසා මේ සූත්‍රේ නම් කරලා තියෙන්නේ ශේක ප්‍රතිපදා කියලා. එහෙනම් මේ අවදි වීම තමයි අපේ එකම පරමාර්ථය. බුදුහාමුදුර කියන ප්‍රබුද්ධ වෙච්ච උත්මයෙක් උන්වහන්සේ ඒක උගන්වන්නේ. ඒ නිසා මේ ලෝකයා කෙලෙස් මරණින්දක ගත කරද්දී අර නියසිලින් හෝ මුකතුඩින් දමල ඇරලා මේ කටට පලාගෙන එළියට ආපු දවසේ තමයි තේරෙන්නේ අපි මේ පිටර කට්ටේ ඉන්න තාකල් අරසාවක් වගේ තේරෙනවා නම් කුකුල්පටිය කියන්න බෑ තාම. තාම ඉන්නේ කට්ට ඇතුලේ. නිසා කාම ලෝකේ ඉන්න ඔක්කොමලා ඒ කට්ට ඇතුලේ ඉන්න කට්ටිය. ඉතින් ඒක ඇතුලේ එන යුද්ධ තියෙනවා. ලබ්බේතෝ විලි වගේ ඔය රණ්ඩු සරුවල්, පෙන් කරච්චල් ඔක්කොම තියෙනවා. නමුත් මේ කඩාගෙන ආවට පස්සේ ඒක නිතරංග ජයක් තියෙනවා. ඒ නිතරංග ජයක් ලැබෙනකොට ඒ අර කට්ට ඇතුලේ හිර වෙලා එන පැටියත් එළියට ඇවිල්ලා හොයාගෙන කරන පැටියත් අතර වෙනසක් තියෙනවා වගේ ජීවිතයේ ඇති වෙන මේ ප්‍රබුද්ධ භාවයට జాగරියාను යෝගය කියලා තමයි සරුවචාන්සේ සඳහන් කරන්නේ. ඉතින් මේ జాగරියාను යෝගය ශේක ප්‍රතිපදාවේ Tamanට හම්බ වෙන ආනිසංශයක්. එහෙම නැත්නම් සම්පත්තියක්. නමුත් ඒ එනකොට ඒ සම්පත්තියට අනුග්‍රහ නොකළොත් සමාදන් නොවුනොත් ඉතින් බෙහෙත් පොන්න පටන් ගන්නවා. ගිහලා දොස්තරලට කියනවා මෙහෙමයි මට නිින්ද යන්නේ නිදි බෙහෙත් ප්‍රතිබනවා. හිතනවා මේ මොකක් හරි වයර් මාරු වෙලා කියලා. ඉතින් දොස්තරලටත් වයර් මාරු වෙලා නිසා නිසා ඒගොල්ලෝ තිබෙද්ද දෙනවා. ඉතින් බිහිලෙවලා භාවනා කරන්න බෑ මේ මට නිින්ද නැති ලෙඩක් තියෙනවා කියලා. ඉතින් කලින් දවස් 10 භාවනා තුහතරනි පස්සෙන් දවසේ ගෙදර යනවා. නිින්ද නැතිකම නිසා. ඒ මොකද? එයා දන්නේ නෑ බණක් අහලා නෑ මේ භාවනා කරගෙන යනකොට මෙහෙම අවදිවීම් දෙකක් වෙනවා. එකක් තමයි තමන් බලන අරමුණට උත්සන්නව ආසන්නව සමීපව විසිතුරුව විස්තර පේන්න පටන් ගන්න එකත් ඒක අවදි භාවයක්. දෙක දවසේ ක්‍රියාශීලීව ගත කරන පැය ගන්න වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙකම භාවනාකෙ ලැබෙන ප්‍රතිඵල. ඉතින් මේ කුසීතයට නැත්නම් කම්මැලියට, බද්බූසට, බුබ්බඩයට මේක මහා කරදරයකට වේ. එයා හිතනවා මෙහෙම වැඩ කරත් හැකි ඕ ටයිම් පේ කරනවා. එහෙම වැඩ කරන්න පුළුවන් ප්‍රොමෝෂන් එකක් දෙනවනම් මොකට ඒ නැතුව කරන්න කියලා තීරුම් ගන්න බෑ. ඉතින් ඒ කියන්නේ සාසනය දන්නේ. ඒ කියන්නේ මේ භාවනා කරනකොට මේ පෙත දිගෑරෙන හැටි විකසිත වෙන හැටි දන්නේ නැති වුණොත් එහෙම මේ මේ జాగතියානු යෝගයේ ලකුණු පහළ වෙනකොට යා නිරිබේත් ප්‍රතිබොන්න පටන් ගන්නවා. ඒක ලියලා අඳුරු තැන් වලට ගිහිල්ලා බලන්න ඉන්නවා නිින්ද යනකම්. නිින්ද යන්නේ නැහැ. සමහරට දවස් 3-4 එක දිගට නිින්ද යන්නේ නමුත් වෙහෙසකුත් නැහැ බන අහලා ඒක සුභාසින්සන බව දන්න කෙනාට. ඒක භාවන ආනිසංශයක් විදිහට දන්න කෙනාට. ඒක සම්පත්තියක් විදිහට දකින්න කෙනාට. නමුත් මේ ලෝකේ පුදුම කුසීත ලෝකයක්. ලංකාව වගේ රටක කාලා බුදියන්න ඉන්න જાතියක් ඉඳද්දි කොහොමන රාජ්‍ය නායකයෙක් මේ ගොඩ ගන්නද? ඔක්කොම කලා නිදි. කාලා නිදි. හැම ශිල්පෙම දන්න එකන බලාපොරොත්තු වෙන අතක් පිට අතක් තියාගෙන මට සලකන්න ඕනේ මට බුරියානි ගෙනත් දෙන්න ඕනේ මට උණු පැන් දෙන්න ඕනේ මට ඇල්පැන් දෙන්න ඕනේ කියලා ඒ පුළුවන් මනුස්සයා ගිහිල්ලා වැඩ කරන්නේත් නැහැ. අනික් මනුස්සයා කරන්නේ මට සලකන්නේ නැහැ කියලා. ඒකට හේතුව අපේ රටට සමශීතෝෂ්ණ දේශගුණේ තියෙනවා. සදාහරිත වන රේඛාවල් තියෙනවා. නිතර ගලා බසින දියැලි තියෙනවා. මේ නිසා අපි ඒක වාසියට හරවගෙන අපිට තේරෙන්නේ නැහැ මේකදී එක්ක නිවන් දැකපන්. එහෙම නැත්නම් කරන්න තියෙන ව්‍යාපාරයක් කරපන්. ගිහිල්ලා බලවල් අනුරාධපුර පැත්තේ මිනිස්සු කරලා තියෙන දේවල් මේ වගේ මොනම තාක්ෂණයක්වත් නැතුව අවුරුදු 100 එව්වා. හතවර්ත 14ක් විතර මේක රාජධානියක් වුණාට පස්සේ එක වැලි කැටයක් තියෙන දත කාපු නැති එක. එක වතුර කඳුලක් තියෙන දත කාපු නැති එක. කිසිම වතුර කඳුලකට මොහොතර ගලා යන්න දෙන්නේ නැහැ. වැඩ ගන්න නැතුව. ඒක නිසා විදේශ ආක්‍රමණ තිබුණත් ඒ ගල් කණු ටික හොල්ලන්න කාටවත් බෑ. දැන් උනත් පුළුවන් නම් ඕගොල්ලෝ විනාශ කරනවා. විනාශ කරන්න බෑ. ගල් කණු ඔහොම නම් ඕකේ තිබුණ අනිත් gadol වැඩ කොහොම තියෙන්නේ නැද්ද? අනිත් හුණු වැඩ කොහොම තියෙන්නේ නැද්ද? අනිත් ලී වැඩ කොහොම තියෙන්නේ නැද්ද කියලා හිතා ගන්න පුළුවන්. ඒ මොකද අපි ඇතුළට නැමිච්ච જાතියක් විදියට පුදුමාකාර ඒ සංස්කෘතිය හරහා මේ තමන්ගේ කටබඩ පුරවන්න කරන වැඩේට වඩා පන්සලේ වැඩ ලොක් කරගෙන ඉඳලා තියෙනවා. එහෙම නැත්නම් අත්තමකට වැඩ කරන එක. එහෙම නැත්නම් ශ්‍රම දානි. එහෙම නැත්නම් මේ සම්මාදම කියන එක ලොක් කරගත්තට පස්සේ මේ මිනිස්සයා බඩ රස්සාවක් කරනවා. කරලා අනිත් ඔක්කොම ශ්‍රමේ දීපු නිසා අනික් ලෝකේ තියෙන සියලුම මහා පුදුම දේවල් හතෙන් ඔක් ඔක්කොම කරලා තියෙන්නේ දාස සේවාවෙන්, වාල් සේවාවෙන් ගහලා මරලා. ලංකාවේ විතරයි ස්විච්චාවෙන් කරලා තියෙන්නේ. ලංකාවේ විතරයි ස්විච්චාවෙන් කරලා තියෙන්නේ. ඒ නිසා පන්සල තියෙනවා රජගෙදර තියෙනවා. අනික එක මිනිහෙක් හිටපු තැනක් නැහැ. මේක හදාගන්නේ නැහැ. මේ මිනිස්සු ඉඳලා තියෙන්නේ පැල්කොටවල වල. පන්තල හදලා තියෙනවා, රජගේ හදලා තියෙනවා, ගියාට පස්සේ පේන්න තියෙනවා මෙන්න වැඩ. ඒකට මහජනතාව හිටපු කිසිම තැනක නැහැ. ඒ මොකද හේතුව මේ මනුස්සයාගේ වැඩේ නිතරම ඒ සාමූහික වැඩේට මිසක් ආ පුද්ගලික සැප විඳීමක් කියන එකක් ජනයා තුළ තිබිලා නැහොත් සැප කියලා කියන්නේ රුපියල් ගන්න නෙවෙයි. නමුත් දාල ජාතික සතුට තිබිලා තියෙනවා. ජාතික සතුටක් තිබිලා නැත්නම් ඔය වැඩ කරන්න බෑ. අන්නේ ඒ අවදිභාවයේ ගන්න පුළුවන් අද වුණත් හරියට භාවනා ක්‍රමයක් දැනගෙන කටයුතු කරනවා නම් තමයි හරියට මේ බුදුන් සරණ ගියා කියලා පටන් ගන්න මේ ඒක ජීවිතය දවසින් දවස දවසින් දවස සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් පෙඟිලා එනකොට ඒක තමයි තේරෙන පටන් අර ගන්නවා හිතපො නැති විදිහේ විකසිත භාවයක් එනවා හැබැයි මේ විකසිත භාවය එනකොට ඒක ටික භයානකයි එහෙම කියන එක. යාගෙන් ආගම හැලෙනවා. ආගමානුකූල කටයුතු කරන්න යන්නේ ධර්මානුකූල කටයුතු තරේ කරන්නේ. ඉතින් මේක හරි අමාරුයි වෙන් කරලා පෙන්වන්න. මොකක්ද ආගමානුකූල කටයුතු මොකක්ද ධර්මානුකූල කටයුතු. බුදුරජාණන්සේ සඳහන් කරනවා පුඤ්ඤ පාපම් පහීනස්ස නැති జాగරතෝ බයං. යම් කිසි මිනිසෙක් මේ පිම්පව් දෙක අතහැරියා නම් జాగරියානුගෝගේ ගත්තනම් එයාට ආය බය වෙන්න දෙයක් නැහැ කියලා. මේ පිම්පව් දෙකේ ඇලි ගලි වාසය කරන තාක්කල් ඉතින් රණ්ඩු සරුවල් තියෙනවා. වැඩියෙන් පිං කරගන්න නටනවා. ඒ කරන්න කරන්න කරන්න භාවනා කරගන්න වෙලාවක් නැති වෙනවා අපේ සිංහල භාෂාවෙන් කියනවනේ. නිසා භාවනා කරන්න යන එක නා දැනගන්න ඕනේ. මේ జాగරියානු යෝගයේ කියන අවදි භාවය පිපිච්ච ගතිය විකසිත භවය එනකොට එයාට මේ සාමාන්‍ය කෙනා කරන පිංකම් නොකරනවා නෙවෙයි එයා කෙරෙන්න අරිනවා එයා කුසලතාවයට විතරයි යදන් කරන්නේ පිංපව් වලට යන්නේ ඒකේ කුසලතාවය කියලා කියන්නේ භව සම්පatti ලබන්න නෙවෙයි කටයුතු කරන්නේ සාමාන්‍ය භව සම්පත්තියක් ඇතුව කටයුතු කරන ගමන් භවයෙන් ගැලවීමට කටයුතු කරනවා ඒක හැම කෙනාටම හිතෙන ඒක බොහොම ප්‍රසිද්ධ චරිත ලක්ෂණයක් ආර්යයන් වහන්සේගේ එහෙම නැත්නම් සීක කෙනාගේ එයා මේ අනික් කට්ටිය වගේ සාමාන්‍ය ආර්ථිකයක් තියෙනවා. සාමාන්‍ය මට්ටමකට කටයුතු කරනවා මේ භව සම්පත්‍ය වලට කටයුතු කරනවා. නමුත් භව සම්පත් වලට වශී වෙලා, යට වෙලා, දාස වෙලා, කෑදර වෙලා, බුබ්බඩ වෙලා තමන්ගේ භවයෙන් ගැලවෙන කටයුතු අතහරින්නේ නැහැ. ඒ නිසා නිකන් දාල අර්ථකථනයක් දෙන්න පුළුවන් පින්පව් දෙක භව සම්පත්‍ති. කුසලතාවය කියලා කියන්නේ භවෙන් එළියට යන්න කටයුතු කරන කෙනා. ඉතින් මේ දෙක කිසිම කෙනෙකුට සම්බර කරන්න බෑ. භවයට වැඩිපුර ගියොත් භවයෙන් ගැලවෙන්න කටයුත්ත බාධා වෙනවා. භවයෙන් වැඩිවල කටයුත්තට වැඩියෙන් ගියොත් භව සම්පත්‍ය පෙදීම බාධා වෙනවා. හරියට මේ කොච්චරක් භවයේ වඩන්න කාලය ගත කරනවද කොච්චරක් භවයේ ඉගඩ වෙන්න කාලය ගත කරනවද කියන එක ඒක බොහෝමත්ම සියුම් සමතුලිතතාවයක් තියෙන්නේ. ඒක හොඳම දේ ස්වභාවයට ඉඩ දෙන එක. ඒ ඉඩ දෙනකොට ඇති වෙන මේ జాగරියානුയോഗ නැත්නම් අවදි භාවය තේරුම් ගන්න තියෙන දක්ෂ ක්‍රමය තමයි මගේ මේ සතිය පිහිටවීම නිසා නැත්නම් සතිපට්ඨානය පිහිටවපු නිසා මට වෙන්දට වඩා ඉක්මනට මගේ වැඩ ටික කරගන්න පුළුවන් ගතියක් එනවා. පැය 18ක් 10ක් කරපු වැඩ පැය 10න් වගේ කරගන්න පුළුවන් වෙනවා. ඒක ටික කාලයක් යනකොට ඒක බොහොම ස්වභාවික දෙයක් වෙනවා. ඒතකොට මේ ඉතුරු වෙන පැය 5ක් 6ක් තියෙනවනේ. ඔය පැය 5 6 බඩ පුරවන්න යොදන්න එපා. ලාභ සත්කාරයට යොදන්න එපා. කීර්ති ප්‍රශංසාවට යොදන්න එපා. එකෙන් වැඩි ප්‍රමාණයක් සතිය සඳහාම බණ භාවනාව සඳහාම එහෙම නැත්නම් භවයෙන් ඉගොඩ වීම සඳහාම යොදන්න ගන්නවා නම් ඒක අර ලැබිච්ච జాగරියානුයකින් ලැබිච්ච අතිරේක ලාභය හොඳ ආයෝජනයකට දැම්ම වෙනවා. මේකට කිසිම කෙනෙකුගෙන් ආදර්ශයක් බලාපොරොත්තු වෙන්න එපා. මේ ලෝකේ කිසිම කෙනෙක් එකට ආදර්ශ පෙන්නන්නේ නැහැ. ඒක හිතා ගන්නකොට මම මේ වැඩේ කරනවා. අනිත් ඕනම කෙනෙක් විවේකයක් හම්බෙච්ච ගමන් එක්ක පික්නික් යන්න හදනවා, වන්දනා ගමන් යන්න හදනවා. එහෙම නැත්නම් වෙන ව්‍යාපාරයක් පටන් අර ගන්නවා. Taman දැනගන්න ඕනේ ඒක හුදේකලාවට දාගන්න. ඒක විවේකයේ පිණිස දාගන්න. ඒක සතිය පිණිස දාගන්න. එතකොට තමයි Tamanට තේරෙන්න පටන් අරගන්නේ මේ කටයුත්තේදී ආදර්ශයට ගන්න කවුරක්වත් අපිට නැහැ මේ අපි දන්න සමාජයේ. නමුත් මේ ධර්මයේ තුල තියෙන ආදර්ශ ටික තමයි. ඉතින් මේ జాగරියානු යෝගය පිළිබඳව මේ ආකාරයෙන් කරුණු කාරණා තේරුම් ගත්ත කෙනාට තේරුම් ගන්න උත්සාහ කරන කෙනාට නැත්නම් ආධුනිකයාට නැත්නම් මේ සීක භාවයටපත් වෙන්න කැමති හෝ සීක භාවයටපත් වෙච්ච නවකයාට මේකෙදී ආනන්ද ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නයක් ඒ ශාක්‍යයන්ගෙන් කතංච මහා නාමාරිය ශාවකෝ జాగරියානු අනුයුක්තෝ හෝති මේ ශාසනයේ සඳහන් විදියට නැත්නම් පොතේ දැනුම හැටියට කොහොමද මහා නාම ශාක්‍ය රජුරවන්ට කතා කරන්නේ මහා නාම රජුරවන්ට මේ జాగරියාන යෝගය අනුයුක්ත වෙනවා කියන්නේ මොකද්ද කියලා ඊට පස්සේ ඒ జాగරියාන යෝගය අනුයුක්ත වීමේ වාක්‍ය තමයි මේක පටිනිද්දේශ වශයෙන් දේශනා කරන්නේ ඒ කෙනා දිවසං චංකමේන නිසජ්ජාය ආවරණීය ධම්මේ චිත්තම් පරිශෝදාපේති. දවස කාලේ තියෙනනේ වීර නැගකට පස්සේ කාලේ අපි දිවා කියලා සඳහන් කරන්නේ. ඒ වෙලාවේදී සක්මණෙන් සහ පරියංකයෙන් හිතේ නීවරණ ධර්ම දුරවන් කිරීමකට කටයුතු කරනවා. එහෙම නැත්නම් අපි සාමාන්‍ය විදිහට කියන භාවනා කරනවා. සක්මණ භාවනා කරනවා, පරියංක භාවනා කරනවා. ඊට පස්සේ රාත්‍රියේ පඨම යාමයේ මේ විදිහටම චංකමේන නිසප්ප නිසජ්ජාය ගත කරන මධ්‍යම රාත්‍රිය සිංහසෙයියාවෙන් ඇල වෙනවා ඒක 10 ඉඳලා පාන්දර 2 වෙනකන් අනිවාර්යයෙන්ම ඇඟ හරහා දාලා තියන්න ඕනේ කියන. නිදාගත්තත් නැතත් ඇඟ හරහා දාන ඉරියව්වෙන් තියාගෙන ඉන්න ඕනේ. අපි කියනවා නිසජ්ජාය මේ නිපජ්ජාය කියලා සතපෙන ඉරියව්. ඊට පස්සේ ආය පාන්දර ඉර නගින්නේ ඉස්ලා කොටසත් සක්මණෙන් පරියන්කෙන් ගත කරනවා. ඉතින් මේ වාක්‍ය මේ සක්මණේ සහ පරියන්කේ ගත කරනවා කියන වාක්‍ය හුඟ දෙනකොට විශේෂම කුසීතයන්ට ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා සක්මන් භාවනාව අද Tamange ගත කරන භාවනා කාලේ 150ක් පමණ වෙන්න ඕනේ කියලා අපි අපේ කාලසටහන දැම්මට හුඟක් භාවනා මධ්‍යස්ථානවල සහ භාවනා ක්‍රමවල සක්මන් භාවනා අඳුනලා දෙන්නේ සක්මනේ නොකල යුත්තක් විදිහට එහෙම නැත්නම් සක්මන අවශ්‍ය දෙයක් නැති විදිහට කතා කරනවා. තවත් සමහරු ඉන්නවා සක්මන ඕනෙත් නැහැ ඉඳගෙන භාවනා කරන්න ඕනෙත් නැහැ ඉඳපු ගමන් බිම්මල් පෙපෙනා වගේ සෝවාන් වෙයි කියලා කියන භාවනා ක්‍රමක් තියෙනවා. ඉතින් මේ සීක ප්‍රතිපදාවෙත් එහෙම එක්කුත් කියවෙනවා. තමන් බුදුන් සරණ ගිය වෙලාව ඉඳලා සේක. ඒක භාවනා කරලා ගන්න එකක් නෙවෙයි. ඇහුම්කන් දීලායි වෙන්නේ. නමුත් මේ වෙච්ච සේක ගතියට තරම් වෙන විදියට කටයුතු කිරීමට බුදුජානනාන්තය වෙන කවුරුවක්වත් නැහැ කියලා දෙන්න. නැත්නම් මේ බුදුහාමුදුර වෙනුවට මෙතන අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ කතා කරනවා. ඒ අර ඇති කරගත්ත බුද්ධ බුදුන් සරණ ගිය ගතිය නැවත නැවත සිහිපත් කරමින් අපි පරියන්කෙන් සක්මණින් දවසගත කරනවා නම් ආවරණීය ධම්ම කියලා කියනවා. ඒකට තමයි නීවරණ කියලා කියන්නේ. අපිට නීවරණ වලින් පුළුවන් තරම් ඈත් ජීවිතය ගත කරගන්න පුළුවන් වෙනවා. යම් හේයකින් සාමාන්‍ය වචනෙන් කිව්වොත් පරියංකේ සක්මනේ නැති වෙලාවේ 100ට 100ක්ම හිත තියෙන නීවරණවල. අපි එදිනා ජීවිත ගත කරනකොට අපි ප්‍රශ්න වල මැදි වෙලා ඉන්නකොට අසහනකාරීව ඉන්නකොට ආත්‍ත්‍යගතව ඉන්නකොට කොච්චරක් නීවරණ තියනවද කියන එක කිරන්න බනින්නවත් බෑ. ඒ නීවරණ මේ මේ අඟුරු කෑලි වගේ ගල් අඟුරු කෑලි වගේ අහුවෙන්න නැහැ. ඒක නාම ධර්මයක්. ඒ නාම ධර්ම සමස්තයට කියන්න පුළුවන් අසහනය කියලා. එනිසා අපි කොච්චර පොහසත් වෙලා හිටියත් අපි කොච්චර සැප සම්පති දානක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙන තැනක හිටියත් මේ අසහනය කියන එක රිංගන්නේ කොහොමද හිත ඇතුළට කියන එක කාටවත් මොන විදියකින්වත් හොයාගන්න බෑ ඒ නිසා අපිට ලැබුණට මේ චිත්ත විවේකයේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශවල කාය විවේකයේ චිත්ත විවේකයේ පිනිස මේ ආවරණීය ධර්ම නැත්නම් නීවරණ ධර්ම එහෙම නැත්නම් මේ අසහනය දුරුවන් කරගන්නවා කියන එක කවදාකවත් මේ සංසාරයේ ස්වයන් සිද්ධ වෙන්නේ ඒක ප්‍රයත්නයෙම ප්‍රතිපදාවෙම ශික්ෂාවෙම කරන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒක නා දැනගන්න ඕනේ මේ සිල්පද අරසා වීමෙන් කෙනෙකුට යම් ප්‍රමාණයකට කාය වචන දෙකේ විවිකයක් ලැබෙනවා. නැත්නම් කාය දුස්චර්ත වචී දුස්චර්ත වලින් වෙනුනාම එයාට සෑහෙන දුරට වීතික්‍රමණය උල්ලංඝනය වෙන්නේ නැතුව ශිෂ්ට මනසෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන් කියලා කියන්නේ සෑහෙන ස්පාසුවක් කියලා කියනවා නැත්නම් සෑහෙන විවේකයක්. ඊට පස්සේ මේ මේ කෙනා මේ ලැබිච්ච විවේකය තවදුරටත් චිත්ත විවේකයක් බාටපත් කරන්න ගියාට පස්සේ ඉස්සල්ලාම දාසේ මතක් කළා වගේ එයා මේ නිසජ්ජාය කියන විදිහට මේ වාඩි වෙලා කරන භාවනාවේදී බලනවා හිතාමතා පවු නොකිරීම විතරක් නෙවෙයි කායික සහ වාචසික ක්‍රියා කිසිවක්ම නැති කය හොල්ලන්නේ නැති චේතනාපූර්වක කය හොල්ලන්නේ නැති චේතනාපූර්වක වචන බිඳින් නැති පරියංකයට ගිය කෙනෙක් ගැන හිතනද එයා ළඟ කාය දුස්චරිත විතරක් නෙවෙයි කාය ක්‍රියාත් ඇති නෑ. වචී දුස්චරිත විතරක් නෙවෙයි වාචසික ක්‍රියාකාරකම් නෑ. ඒ නිසා මේ පැයේදී ඒක නාගේ සීලය 100%ක් වංග සම්පූර්ණයි. මේක කවුරක්වත් දන්නේ නෑ. උගෝදෙනෙක් බලහන් ඉන්නේ කියන්නේ මම පැයක් බලහන් හිටියා මට ආලෝක දැක්කේ නෑනේ මම උඩ ගියේ නෑනේ මට 이르දි බල ප්‍රාතිහාර්ය පහළ වුණ නෑනේ මට ධානය ලැබුණ නෑනේ මට මාර්ගඵල ලැබුණ නෑනේ කියලා නිකන් ගහපා දෙන්න හදනවා. නමුත් මේ වාඩි වෙලා ඉන්න පැයක ඉන්න පුළුවන් නම් ඒ පැය තුල ඇඟ නලියවුවත් ඇඟ වෙනස් වෙයි. හිතාමතා නෙවෙයි නන් නලියන්නේ. ඇතුලේ ඩොඩමලු වුණත් හිත හිතාමතා නෙවෙයි නම් ඒක කරන්නේ. හරි කියන්න පුළුවන් මගේ කායික වාචික ක්‍රියාවල චේතනාපූර්වක මොනක්වත් වෙලා නැහැ කිය. අන්න ඒ විදිහට මේ ඉඳගෙන ඉන්න වෙලාවේදී දුෂ්චරිත නෙවෙයි ක්‍රියා නතර කිරීමට ගන්න ප්‍රයත්නය කියන්නේ සම්මත සික්ඛා කියලා. සීල සික්ඛා නෙවෙයි. සමාධි සික්ඛා කියලා මේකට කියනවා. ඉතින් මේ සමාධි සික්ඛාව ස්වභාවික නෑ. ඒක බුදු කෙනෙක්ගෙන් අහලා, ගුරුවරයෙක්ගෙන් අහලා, තමන්ම අප වෙලා, තමන්ම කැප වෙලා කරනවා මිස එහෙම හිතක් ඉන්නේ අපට. නිතරම ඒක මේ නීවරණ ධර්ම වලින් යටපත් වෙන්න මේක හදලා තියෙන්නේ. ඒක නිසා එහෙම විවේක කරගෙන නැත්නම් චේතනාව විරහිතව වාඩි වෙලා ඉන්න ගමන් මගේ හිතේ මෙහෙම ඉන්නකොට පිස්සු වැච්ච වඳුරෙක්ගේ වගේ කොච්චර අර පෙම් කෙලපුවාගේ කාම හිතවිලි පහළ වෙනවද කාම මිත්‍යාචාරය නෙමෙයි කාම ඡන්දේ ඒ කාම මිත්‍යාචාරයේ හේවණල්ල පහළ වෙනවද කියලා අපි අවදීන් බලන ඉන්න ඕන ඒ වගේම මම දැන් ගහමරා ගන්න යන්නේ තුවක්කු කඩු කිනිසන්න කපා කොටා ගන්න. නමුත් ඒ මට එහෙම කරපු කෙනෙකුට හෝ මට එහෙම කරන්න තියෙන කෙනෙක් පිළිබඳව ද්වේෂය, තරහව, නිකන් හිතවිලි ලේස වතේ මතුවෙනවද? ඒ වෙනත් මේ කියන නිදිමත කොට්ටයක් බදාගෙන බුදිනවා කියන එක නෙවෙයි. අරමුණ વિશેයි මත්විච්ච ගතිය, අරමුණ વિશેයි කුසීත වෙච්ච ගතිය, අරමුණේ තීන මිද්ද වෙච්ච ගතිය කොච්චර එනවද? ඒ වගේම අතීතේ පශ්චාත්තාව අනාගත තිගැස්වීම වලින් කොච්චර එනවද? ඒගොල්ලෝ මම මේ කෙරුවට මට ඇත්තටම භාවනා කරලා ප්‍රතිඵලයක් එයිද? ඔය කිව්වට බුදුහාමුදුර ඇත්තමද? එහෙම නැත්නම් මේ ධර්මයේ ඇත්තමද කියලා කොච්චර කෙරුවත් සැකේනවා. මෙන්න මේ පහ දිහා බලාගෙන එහෙම නැත්නම් මේ පහ නීවරණ බව තේරුම් අරගත්තොත් මේවා නීවරණ වුණාට තේරුම් ගැනීම බුදු වුණා වගේ දක්ෂකමක්. මේ මට තියෙන්නේ කාම ඡන්දය. කාම මිත්‍යාචාරනේ මේ කාම ඡන්දය කියන්නේ මේකයි කියලා. දන්නවනම් ඒ කෙනාට තර්කණයක් ඉගලලා දෙන්න පුළුවන් ණය විපස්සනාවක් උගන්ලා දෙන්න පුළුවන් ආකාර පරිවිතක්යක් උගන්ලා දෙන්න පුළුවන් කාමය මිත්‍යාචාර කරන කෙනාට කාම ඡන්දේ නැහැ ඒක ක්‍රියාශක්තියක් කය ඉදිලා ඉන්නවා කාම ක්‍රියාවේ ඒක නතර කෙරුවට පස්සේ නැත්නම් ඒක සීලයකින් හික්මීමකින් නතර කරාට පස්සේ ඒක නැති බවට හිතට එන හේවණල්ල තමයි කාමච්ඡන්දේ කියන්නේ. ඒ නිසා කාම මිත්‍යාචාරයේ වෙනුවට කාමච්ඡන්දේ හොඳයි කියන එකයි මම මේ කියන්නේ. කිසි කෙනෙකුට ඒක විදිහට හිතෙන්නේ නැහැ මයි ළඟ කාමච්ඡන්දේ තියෙනට අපි ඒකට ද්වේෂ කරනවා අපි වෛර කරනවා ලැජ්ජ කරනවා චික්කේ මට මෙච්චර සිල් අරගෙන ඉඳදී අට සිල් අරගෙන ඉඳදීත් කාමච්ඡන්දේ එනවා කියලා. නමුත් අට සිල් අරගෙනත් කාම මිත්‍යාචාරයත් වෙන්න පුළුවන්. ඒක වෙනුවට කාමච්ඡන්දේ දැන් තියෙන කියලා දන්නවනම් අට හිතන්න පුළුවන් විශාල කෙලෙස් කන්දක් නැති කළ මම පොඩි කෙලෙසයක් තියෙනවා. මට ගහමරා ගන්න තරම් ද්වේෂයක් නැහැ. නමුත් මේ ද්වේෂයේ හැව නැල්ල මගේ හිතේ තියෙනවා. ඒක කාමච්ඡන්දේ නෙමෙයි ද්වේෂේ. හරියට මේ ආස්වාසය නෙවෙයි ප්‍රසවාසය. එතන මේ වම නෙවෙයි මේ දකුණ, මේ දකුණ නෙවෙයි වම කියනවා වගේ මේ කාමච්ඡන්දේ එතකොට ද්වේෂේ නෑ. මේ ද්වේෂේ එතකොට කාමච්ඡන්දේ නෑ. එතකොට හුත්තට මතක තියාගන්න මේ කාමච්ඡන්දය හිතේ තියෙනවයි කියලා එයා දන්නවනම් භාවනා කරනකොට එයාට කාමච්ඡන්දේ තියෙනට එක ලකුණක් කැපෙනවා. හැබැයි එයාට කවදාකවත් ද්වේෂේ ඉන්න එක ලකුණක් ලැබෙනවා. එයාට කවදාකවත් මේ තීන මිද්දේ ඉන්නේ නැහැ. තව ලකුණක් හම්බ වෙනවා. කාමච්ඡන්දේ විඳින්න නිින්දයක් නැහැ. ඒකට අතීතනාගතත් නැහැ හිත වර්තමානයේ තියෙන්නේ. උද්දත කුක්කුච්ච නැහැ. සැකේකුත් නැහැ මේ කාමච්ඡන්දේ බව දන්න. ඒ නිසා ලකුණු හතරක් හම්බ එක ලකුණක් කැපෙනවා. Tamanට ඉදිරිපත් වෙච්ච නීවරණේ මේකයි කියලා හරියට දන්නවනම් ඒ මනුස්සයා තුල එක ලකුණකින් පරදිනවා. හැබැයි ලකුණු හතරක් ලැබෙන එක 180ක් ලකුණු ලැබිලා. නමුත් හැම කෙනාම නීවරණ වලට තරහයි. මේ නීවරණයක් දැන ගැනීම හරහා සම්පජඤ්ඤය කොච්චර වැඩ කරනවද කියලා බැලුවොත් එයාට මේ ආවරණීය ධර්මයන්ගෙන් හිත බේරා ගැනීමේදී තියෙන්නේ මේ නීවරණයයි කියලා දන්නකොට අනික් නීවරණ හතර නෑයි කියලා හොඳට මේකෙන් කියවෙනවා. මේ හත්පස් දෙනා එකයි ඉදිරියට එන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා ලනු කැලි පහක් කරන, කොහුලණු කැලි පහක් කරන, තේඩා කැලි පහක් කරගෙන අපි රාටි කහමාර කරලා ලණු පහ කරන එක කොනකින් ගැටයක් ගහලා වතුරට දාන්න කියනවා. වතුර දාපම එක පොටයි උඩට එන්නේ. අනිත් පොටවල් හතරම යට යනවා. ඒකෙන් අල්ලලා ගන්නකොට පහම එනවා. නමුත් ඕනම නිවර්ණයක් කිස්මත් වුණොත් අනික් හතර යටපත් කරගෙනයි එන්නේ. ඉතින් වම් කකුලේ වේදනාව එනකොට දකුණු කකුල දිහා බලනවා වගේ. මට ඇවිල්ලා තියෙන්නේ මේ නිවර්ණය කියලා දන්නවනේ අනික් නිවර්ණ හතර නැහැ කියලා ඕන කෙනෙකුට අද්දුට ප්‍රත්‍යක්ෂයෙන් ගන්න පුළුවන්. හැබැයි ඒකට ලොකු සම්පජඤ්ඤයක් ඕන. ඒකට ලොකු ලෑස්තියක් ඕනේ. ඒ ලෑස්තිය කරන්න බෑ දඟලන ගම. ඒ ලෑස්තිය කරන්න බෑ අපි ශික්ෂාවක නැති ගම. ඒ නිසා අපි ආවනි ධර්ම නැති කිරීමට වාඩි වෙනවා. වාඩිලා ඉනකොට ඕන්න මට කාම ඡන්දේ නැති. ඒකොට හිත ඇත්තටම ලැජ්ජ හිතෙනවා. තුච්චයි. තමුත් එයාට කල්පනා කරන්න පුළුවන් මේ කාම ඡන්දේ එනකොට ඒකේ තිය පටිගේ නෑ. එහෙම නැත්නම් ව්‍යාපාදේ නෑ. තීන මිද්ද නැහැ. අතීත නාගත පශ්චාත්තාප නැහැ. ඒ කාමච්ඡන්දයෙන් වහලාගෙන ඉන්නේ සැකේකුත් නැහැ. ආන්නේ විදියට කටයුතු කරන දන්නවනම් එයාට තේරෙනවා මේ භාවනා කරන ඇත්තක වහන හිටියට හරියන්නේ නැහැ. කාමච්ඡන්දයක් ආවත් ඒකේ කුසලතාවයක් ගන්න පුළුවන්. හරියට ඒක දැනගැනීමේ කුසලතාවයක් ඇති කරන්න පුළුවන්. ඒ කුසලතාවය ආපුවාම තියෙන කාමච්ඡන්දයට එක ලකුණක් කැපෙනවා. අනික හතර නැති බව දැනගන්න ගියාම ලකුණු හතරක් ලැබෙනවා. ඊට පස්සේ එයා යනකොට ව්‍යාපාදයට යනකොට ආය කාමච්ඡන්දේ මයිලක්වත් ඉතුරු කරන්නේ 100ට 100ක් නැති කළා තමයි ව්‍යාපාදේ එන්නේ. එතකොට දැනගන්නවා අන්න කාමච්ඡන්දේ ආපුවම මම මේ මේ විදියට පිසුනටනවා. ව්‍යාපාදේ ආපුවම මේ මේ විදියට පිසුනටනවා. මේ පිසු දෙක දෙකක්. මේක මිනිහා. නැත්නම් එකම ගෑණි. ආන්න ඒක කියන්න පුළුවන් නම් මට ඊයේ නම් තිබුණේ කාමච්ඡන්දේ. එතකොට මම මේ මේ විදියට මට මාව ආවරණය වෙලා තිබ දැන් තියෙන ද්වේෂය. දැන් තියෙන්නේ ව්‍යාපාදේ ඒ ව්‍යාපාදේ මේ මගේ කරගන්න නැතුව ව්‍යාපාදේ මෙහෙමයි කියලා කියන්න පුළුවන් නම් ඒ වගේම නිදිමතන ගැන නම් ඕක කියන්න බෑ. මොකද නිදිමත දැන් තියෙන්නේ කියලා අවබෝධ කරනකොට බබා දොයි. එතකොට වැඩේ පමයි. නිදිමත අල්ලන්න ඊට වඩා හුඟක් සූක්ෂම වෙන්න ඕනේ. දැන් මට තියෙන්නේ නිදිමත කියලා. ඒකට හොඳ දේ තමයි අරමුණ සියුම් වේගන එනකොට දැනගන්න මේ පෙරමග ලකුණක්. මේ යන්න හදන්නේ නිදිමතල තමයි. ඒකෙම අර්ථ ඡායාවක් තමයි කම්මැලිකම. නීරසකම. ඒකාකාරීකම. සැකය. බය. මේ ඔක්කොම එන්නේ නිදිමත එන්නේ ඉස්සර වෙලා. ඒක නිසා තමයි දැනගන්නවා නම් මේ භාවනාවේ ප්‍රතිඵල මේ. එන්ට රාගේ නැතිවීම මේ තියෙන නිසා නිදිමත කියලා කියන්නේ රාගේ තියෙන කෙනාට එන්නේ ඒ වෙනුවට එන එකක් වෙන්න පුළුවන් කියලා මේ නිදිමතට ලෑස්තිලා යනවා කියන එක නිසා ඒ ගතිය නිසා කියන්නේ ඒක ස්වභාවික ධර්මයක් නෙමෙයි නිදිමත අල්ලන්න නම් ඊට ලෑස්තිලා යන්න ඕන. ලෑස්තිලා යනවයි කියලා කියන්නේ නිදිමත මරනවා කියන අදහසින් නෙවෙයි. නොදකින්න ඔබතන් අදහසකින් නෙවෙයි. නිදිමතට සාදර බව. නිදිමතට ලෑස්ති බවක් තියෙනවා. ඒ වාගේම අතීතයට ගිහිලා පශ්චාත්තාපේ සහ අනාගතයට තියෙන තිගැස්ම කියන උද්ධච්ච කුක්කුච්ච දෙක එනකොට යාට හරියටම කියන්න පුළුවන් නම් මගේ හිත දැන් තියෙන මේ අතීතයේ වෙච්ච දෙයක් ගැන පශ්චාත්තාපය. ඒකට යාට කියන්න පුළුවන් කවදාකවත් ඒ හිතේ ඒ හිතේ ඒ වෙලාවේ අනාගත සැලසුම් ගැන ගැස්ටි ගැස්මක් එන්නේ නැහැ. අනාගත සැලසුම් ගැන තැවෙනකොට අතීතය ගැන තැවෙන්නේ නැහැ. ආන්නේ එන දේ අරගෙන බැලුවොත් න්‍යාය ධර්මයක් හදාන්න පුළුවන්. ජීවිතේ පටම යාමේ ඉන්න කෙනාට තියෙන අනාගත සැලසුම්. ජීවිතේ පස්චිම යාමේ ඉන්න කෙනාට තියෙන වෙච්ච දේවල් ගැන පශ්චාත්තාප. මැද වයසේ ඉන්න කට්ටියට තියෙන බබාලගේ ප්‍රශ්න. පෞල් ප්‍රශ්න. උන්දලට ඔළුව උස්සන්න නෑ, දන්නේ නෑ මේ අතීත අනාගත හැදිලා නෑ දැන් මැද ඉන්නේ. ඒ ඒ පන්තිය අද ලංකාවේ ඉන්න මේ මැද වයසේ පන්තිය ගත්තොත් ඒ මිනිස්සුන්ට කියනවා දැන් හම්බ කරන වයසේ ඉන්න අමරතාවත් බලා ගන්න ඕන, දරුවත් බලා ගන්න ඉන්න ඕන හම්බ කරන මිනිස්සයාට මුළු සිංහල ඉතිහාසයේ කවදාකවත් නැත්තරම් ආතතියක් අද තියෙනවායි කියනවා මැද වයසේ රස්සාව කරන කෙනෙකුට. මොකද මේ සෝබනේ නිසා. මවාපෑම නිසා. ඉතින් ඒතිෙදි දරුවෝ බලන්නත් ඕනේ අම්මා තාත්තා බලන්නත් ඕනේ සමාජ මට්ටම නඩත්තු කරන්නත් ඕනේ කාඩ් දෙකක් තියාගෙන ඉන්න ඕනේ නෝනට සාරිය අරන් දෙන්නත් ඕනේ මේ සිද්ධිය නිසා ඒ මනුස්සයන්ට නිතර කල්පනා වෙනවලු වහකණේ කොහොඳයි කියලා. නිසා ලංකාව සීදී නසා ගන්නන්ගෙන් පළවෙනි දණ්ඩපත් වෙලා හිටියා. දැන් මේ දවස්වල පොඩ්ඩක් පැරදිලා අපි ඉන්නේ. ඒ තරමටම මේ මැද වයසේ අයට තියෙන ප්‍රශ්න මොකද හුඳලාගේ අම්මලාට තාත්තලාට තේරෙන්නේ නැහැ මේ මේ මේ මනුස්සයට මෙච්චර වද දෙන්න හොඳ නැහැ කිය. පොඩි දරුවාට තේරෙන්නේ නැහැ මෙච්චරම සූර කණ්ඩ හොඳ නැහැ කිය. ඒ කට්ටිය දන්නෙත් නැහැ. ඒගොල්ලෝ මේ මදියට පුම්බණ්ඩ හදනවා, මවා පාණ්ඩ හදනවා. ඒ නිසා මේ ජීවිතේ හැටි මුල් කාලේ උද්දච්චය වැඩි. පහු වෙනකොට කුක්කුච්චේ වැඩි. මැද වයසේදී කඹරන වැඩි. ඇදපන් වෛරෝ බරභාගය කියනවා. ඉතින් මම පැවිදිුනේ 36 විතර වෙන්න නිසා මට මැද වයසේදී පවුලගේ ප්‍රශ්න තිබුණේ නැහැ. බබාලගේ ප්‍රශ්න තිබුණෙත් නැහැ. අම්මගේ අපච්චිගේ ප්‍රශ්න වගේ තිබ්බා. මං ඉතින් ඕක ගණන් ගන්න නැතුව හිටපු නිසා මං ඒකට සුදුස්සෙක් නෙවෙයි. හැබැයි ඕගොල්ලෝ හොන්දටම සුදුසු. ඕගොල්ලෝ මේ කන පරිප්පුව දාන්නවා. රාත්තල් ගාන දාන්නවා. ඒක බලාන කටයුතු කරන මේක මගේ ප්‍රශ්නයක් නෙවෙයි මානවගේ ප්‍රශ්නයක්. ඒ නිසා උද්දච්චේනට උද්දච්ච කියලා හඳුනගන්න. කුක්කුච්චේනට කුක්කුච්ච කියලා හඳුනගන්න. එහෙම නැතුව ඒක මකන්න ගියොත් වෙන්නේ තවත් ආතතියක්. යගිම සැකේ. අනිවාර්යයෙන්ම ආයුධ නැති මිනිහට සැකයක් එනවා. භාවනා ටෙක්නික් එක දන්නේ නැත්නම් කමඨාන් සුද්ධ කර ගන්න දන්නේ නැත්නම් ඒ ආවදන පිටන් සැකයක් එනවා. ඉතින් ඒකට අපි යෙදිලා ගත කරනවා. ඉතින් එතකොට මේ ආවරණීය ධර්මයන් පිළිබඳව මේ විදිහට මොනට මොන දාලා සටන් කරනකොට ආවරණීය ධර්ම නැතුව අපිට සටන් කරන්න බෑ. ඒ මේ ශේෂ්ත්‍රයට ගියාට පස්සේ යුද බිමට ගියාට පස්සේ ඒව එනවා. එතකොට සතුටු වෙන්න මේ වීතික්‍රමණය වෙලා නැහැ නේ. කෙලස් වීතික්‍රමණය දැන් තිබු පරිඋත්ථාන වෙලා විතරයි ආහන්නේ විදිහට කටයුතු කරන ගත්තොත් ඒ අවදි භාවයට කෙලෙස් නීවරණ මතු වුණත් ඒක දිහා මූණ දෙන්න පුළුවන් ගතියට జాగරියාන යෝගය කියලා කියනවා. පිටුදී ටිකක් මම අර ඉස්සල් පටන් ගත්ත කතාවට මම අරගෙන යනවා. මේ සක්මණෙන් මේකට උදව් කරන හැටි, සක්මණෙන් මේකට උත්තර ගන්න හැටි දේශනා කරපු එකම සාස්ෘණාංශේ සරුවචනාංශේ විතරයි. අනික හැම කෙනාම ධ්‍යාන භාවනා කරලා තියෙනවා. සරුවචනාංශිත් ඉපදිලා පස්සේ හයවෙනි වප්මගුල් දවසේ වෙනකොටත් ධ්‍යාන භාවනා කරලා අඹ ගහ දඹ ගහ උඩට යන තරම් එකකතාවයක් තිබිලා තියෙනවා. ඊට පස්සේ ආලාරකාරාම උද්දකරාම පුත්‍ර ඇත්ත හම්බ වෙලා රූප ධ්‍යාන අරූප ධ්‍යාන දියුණු කරලා තියෙනවා. නමුත් ඒක තැනකදීවත් ඔය සක්මන තිබිලා නැහැ. ඒක තැනකදීවත් භවෙ ඉක්මවන්නත් බෑ ඒ නිසා. සර්වඥාන්සේ විතරයි ලෝකේ ඉස්සල්ලාම සක්මන අඳුරලා දීලා තියෙන්නේ. දැන් මෙතනත් මේ జాగරියානුയോഗය ගැන කතා කරනකොට නිසජ්ජාය කියන්නේ ඉස්සලා චංකමේන කියලා තමයි පටන් අරගන්නේ. සක්මණින් තමන්ගේ නීවර ධර්ම යටපත් කරමු. ඊට පස්සේ සක්මණින් පස්සේ ගිහලා පරියන්කෙදිත් නැති කරනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනයක සාරුවඥ ශාසනයක මේ සක්මණට දීලා තියෙන තැන පුදුමාකාර විදියට අව탁සිරු වෙලා තියෙනවා. ඒක හොඳට පේනවා සිංහල ජාතිය වැටෙන්න ප්‍රධානම හේතුව කියලා මම කියනවා සක්මන් නොකිරීම. භාවනා කරට හරියන්නේ භාවනා කරනවා කියන එකේ 50ට 50 සක්මන තියෙනවා. තියෙනවා නම් ඒ මනසට ලැබෙන මේ ආනිසංස ටික අධහානක්ම හොති පදහානක්ම ගත්ත වැඩේ ඉවර වෙනකන් කොඩියක් ගත්ත කෙනෙක් වගේ යන්න නම් පරියන්ක විතරක් කරලා බෑ. පරියන්ක ටිකක් ඇඹුල් රහයි. සක්මනේමනේ සක්මන පැනිරහයි. ඒ නිසා අපි යන්නේ දිග ගමනක් එක රැයකින් කරන්න බෑ. එක බණකින් කරන්න බෑ. බණ නැවත නැවත අහන්න ඕනේ. පරියංක කරන්න ඕනේ. සක්මන් කරන්න ඒ දිගට වැඩක් කරගෙන යන්න නම් ඒකට අධධාන ගමන කියලා කියනවා දිග මාර්ගය අදන් මග කියලා කියනවා. එහෙම එකක් තමයි ප්‍රධානයි කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ භාවනාව. මේ දිග ගමනක් යන කෙනා ඒ දිග ගමනට අවශ්‍ය කරන්නා වූ ඉන්ධන එහෙම නැත්නම් ඒ ශක්ති මුදා හැරීම ඒ ඒ අවස්ථාවේ සමතුලිත කරලා ගන්න සක්මනේ තමයි. ඒ සක්මන පරියංකයත් එක්ක සමතුලිත උනේ නැත්නම් ආරක්ෂා සහිතව නමුත් මෙහෙම කියත හැකි සමත සහ විපස්සනා දෙක සමබර වෙන්නේ නැහැ. වීර්යය සහ සමාධිය සමබර වෙන්නේ නැහැ. ජීවිතයේ මානසික ශක්තිය සහ මානසික සෞඛ්‍යය සහ කායික සෞඛ්‍යය සමබර වෙන්නේ නැහැ. ඒක නිසා මිනිස්සයා දිහා බලලා කීත හැකි. එයා දවසට කොච්චර පරියන්ක කරනවද කොච්චර සක්මන් කරනවද නැත්නම් සක්මන්ට කොච්චර ප්‍රමුඛ ස්ථාන දෙනවද පරියන්කේට ප්‍රමුඛ ස්ථාන දෙනවද කියන එක ඇත්තටම මේ මනුස්සයාට වෙනස් කරන්න බෑ ඒක ඒක ඥානගත දෙයක්. ඒක ජම්මගත දෙයක්. සක්මන්ට කැමති එකන පරියන්කට කැමති නැහැ. පරියන්කට කැමති එකන සක්මන්ට කැමති නැහැ. ඉතින් මෙන්න මේ දෙක තේරුම් අරගෙන මේ දෙක බුදු උපදේශයක් විදිහට අරගෙන ගුරු උපදේශයක් විදිහට අරගෙන අකමැති නමුත් සක්මන් කරන්න යනවනම් ඒක නාර ගත්ත වැඩේ එක දිගට කරගෙන යෑමේ ශක්තියට බුදුහාමුදුරෝ සක්මනානි සංසවතෙන් පෙන්වන්නේ අද්ධාණක් අමෝ හෝති දිග මග අතරමඟදී සටන පාව දෙන්නේ නැතුව අවසානට යන්න පුළුවන්. පදහණක් අමෝ කියලා කියන්නේ චිත්ත සීල විසුද්ධියෙන් නතර වෙන්නේ නැහැ. සීල විසුද්ධිය පස්සේ චිත්ත විසුද්ධියට යනවා. චිත්ත විසුද්ධිය නතර වෙන්නේ නැහැ. දිට්ඨි විසුද්ධියට යනවා. දිට්ඨි විසුද්ධිය නතර වෙන්නේ නැහැ. පටිපදා ඥාන දර්ශන විසුද්ධියට යනවා. මෙහෙම එකින් එකට එකින් එකට එකින් එකට යනකොට මේ දැන් ඇති කියලා හිතන්නෙත් නැහැ. ඒ වගේම මම මෙච්චර දුර ආවා මගේ අම්මලා තාත්තලාවත් ගිහිල්ලා නැහැ නිසා මට මේ ඇති කියලා හිතෙන්නෙත් නැහැ. ඒ මොකද එන්නේ එන්නේ එයා දන්නවා. ඉදිරියට යන කෙනාට විතරයි මේ జాగරියාන යෝගේ එන්නේ බරබිම තියන්න එපා, කරහරින්න එපා, දුර නික්ෂේප කරන්න එපා. බුදුචානන්සේ ආමන්ත්‍රණය කරන්නේ අනවනුසයට විතරයි. කුසීතයන්ට කතා කරන්න යන්නේ. කතා කරලා වැඩක් නැහැ. බුදුචානන්සේට තිබුණ වීරිය ශක්තිය එනිසා ආමන්ත්‍රණය කරනකොට සූත්‍රයක පේනවා බුබ්බඩයට කුසීතයට බුදුචානන්සේගේ ශාක්‍ය පුත්‍ර කියලා ආමන්ත්‍රණය කරලත් නැහැ ශාක්‍ය දිහිතා කියන්නේත් නැහැ ශාක්‍ය සිංහ කියන්නේත් නැහැ කැතයිනේ බුදියනේ කාට ශාක්‍ය සිංහ කියන්නේ කියන්න බෑනේ. බලු සිංහයයි කියලා කියන්න ඕනේ. සාක්‍ය සිංහ කියන්න බෑ. ඌ බුදි. සිංහයාගේම ගතියක් නැහැ. නිසා ඒක එන්න නම් හොඳට මතක තියාගන්න ගත්ත වැඩක් අපි එක දිගට කරගෙන යනකොට අපිට අතරමඟ හලන්න වුණා නම් ඉතින් ඒ කියන්නේ මේ මනුස්සයා සක්මනානිසංශ දන්නේ ඒ වගේම තමයි අප්පා බාදෝ හෝති අප්පා තංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ නාති සීතාය නා චුන්නාය මධ්‍යමාය ප්‍රධානකමාය. ඒ මනසට කායික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය මේ සක්මනේ ලැබෙනවා. ඒකට කියනවා මේ අලුත් වචන පාවිච්චි කරලා නව තාක්ෂණය කෙරුවොත් මේ ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර හැම එකම අර්ත් කරන්න ඕනේ නැත්නම් මේකේ පොඩි ස්ටැටික් කරන්ට් එකක් හැදෙනවා. අපේ ලංකාවේ විදිහට කියනවා 2 pin plug එක ගහලා හරියන්නේ නැහැ 3 pin plug එක ගහන්න ඕනේ 3 pin එක තමයි earth එක කියන්නේ. එර්ත් එක නැති වුණොත් ස්ටැටික් කරන්ට් එකක් ආයි. මේ වගේ අපි සපත්තු සිරපු දාන මේ કૃතිම පොළවේ ඉන්නා තාක්කල් අපිට કૃතිම ස්ථಿತಿ විද්‍යාවට කරන පොළොව පාගන්න සපත්තු සිරපු නැතුව. ඒකට එර්ත් වෙනවා. ඒක නැතිලා තමයි අපිට අද මහා පොළවේ ඇවිදින්න ලයිසන් නැතිලා තියෙන්නේ. එක්කෙකුටවත් බෑ. ඉතින් කොහොම මේක පොල් ගහක නැගීද? කොහොම මේක පුවක් ගහක නැගීද? මේ පොළවේ ඇවිදින්නවත් බෑනේ. මුණ්ඩ ලාඩම් ගහන්න කොම්පැනි තියනවාද? හරකුණ්ඩ. බුදුරජාණන්සේ අවුරුදු 45ක් හිටියේ ඔය මොකක්වත් නැතුව. දැන් ඉස්කෝලේ යන්න බෑ කික් සපත්තු දෙකක් නැතුව. විහිළු කියන්නේ වවුනා කියනට මාත් සමාට ඕවා පොඩි පොඩි විහිළු කරන නිසා මටත් අමාරු කියන්නේ. අනේ හරි ලස්සනට හැදුවා පහුගිය දවස්වල කොළඹ ඇවිදින්ට මලු වැලි මලු සක්මන් කරන අනේ කික් සපත්තු දාගෙන මේක ඇවිදිනවා දකින්නකොට මට හිතෙනවා මෙහෙමත් අමනියෝ වැලිමලුවක් හම්බ වෙලත් ඒකේ යන්නේ පිටරටින් ගෙනාව සපත්තු ටිකක් දාන කොරගගා යනවා පවුකාරකමට ලාඩම් ගහලා මේ හරකට මේකේ ඉතාම දුෂ්කරම දේ තමයි මේ පොඩි දරුවන්ට සපත්තු දාන්නේ චීනේ ඒක දඬුවමක් කියලා ගෙදරින් පැනලා යනවා කියලා දන්න නිසා ඔය ඒකිට පොඩි කාලෙම යකඩ සපත්තුවක් දාන කකුල වැඩෙන්නේ නැති නිසා ඕකට පැනලා යන්න බෑ දැන් හැම එකම චීන දඬුවම් ලබන්නේ. එකෙකුටවත් බෑ පොළොවේ ඇවිදෙන්න. වැලි පෑගෙනකොට කකුලේ මයිල් ඇවිල්ලා වගේ ඇවිද ගන්න බෑ. සෝරි. එච්චරයි කියන්න තියෙන්නේ. සිංහලයා කඳු නැග්ගා, දර හෙව්වා, වැලි වතුර ඇද්දා ඔක්කොම කරනකොට මේ මිනිස්සයා ගියේ ඒ විසම පොළවේ පය තියලා. ඒකට අර්ත් වෙනවයි කියලා එකක් තියෙනවානේ. අපි පොළොව මහී කාන්තාවට අපි සම්බන්ධ වෙන්න එපායි. පොළොමයි කන්දර සම්බන්ධ වෙනකොට අප්පා බාධෝ හෝති අප්පාතංකෝ. කායික බාධාවලුත් නැහැ මානසික දේකුත් නැහැ. ඒ නිසා දවසේ වේලාවක් ගතකරන මේ මහ පොළොවත් එක්ක ඉන්න. එතකොට සමවේපකිනියා ගහනියා සමන්නාගත හෝතු හෝති කියලා කියනවා මේ බඩේ අග්නි ජඨරාග්නිය හුදුවට කන දෙය දිරවනවා. එහෙම නැහෙනේ දිරවන්න වෙන එකක් ඕනේ බඩේ ලියන්න තව එකක් ඕනේ කාපු දෙය දිරවන්නේ නැහැ. කන්නේත් ඇත්තටම කක්කා. ස්වභාවික දේවල් නෙවෙයි. මොක කාපු දෙය දිරවන්න මේ ග්‍රහණී ශක්තිය කියලා කියන එකට ජඨරාග්නිය කියලා කියනවා. ඒ ජඨරාග්නියෙන් තමයි ආහාර පැසවීමේ කෘත්‍ය කරන්නේ මේ තේජෝ ධාතු හතරෙන් එකක්. ඒක හරියට එන්න නම් ඇවිදින්න ඕන. ඒක නිසා ලොකු සංසින්න කාලේ කියනවා. බත් කාලා අපි කියන්නේ දාහනේ වළඳලා කියන්නකෝ. බත් කාලා ඌ එතනම läග්ගොත් ඒකත් තර වෙලා මැරෙනවා. බත් කාලා දුවන්න ගියොත් මාර්යා ඒහා වේගෙන් පිටිපස්සෙන් දුවනවා. සක්මන් කළොත් ආවුස වැඩෙනවා. එනිසා දාන ගත්තට පස්සේ බත් ටික මේ ගලනාලි දිගේ ගිහලා ආමාශර ගියාම හරහ වැටෙනවා කියලා. කියන්නේ බත්තට හරහ වැටෙන කන්වත් අඩු ගන්න සක්මන් කරන්න කියනවා. අත්ත හොදගත්ත ගම. සක්මන තමයි යන්නේ. කැපකාරය වුණ ඉතු ටික කරගන්න පැය භාගයක් සක්මන් කළා තමයි එන කෙනෙක් හරි හම්බ වෙන්නේ ලොකු සාහනත්. ඒක නැති වෙච්ච දවසේ අසනීප වුණාට පස්සේ නවලෝකේ මාත් හිටියා වෙලාවේ පුළුවන් තරම් බලන්නේ කිව්වා මේ කොරිඩෝගේ කවුරක්වත් නැති වෙලාව මට ටිකක් එහාට මෙහාට ඇවිදින්න ඕනේ කියලා. ඉතින් කරගන්න අමාරුයි ඒක. මොකද මේ මේ සිමෙන්ති පොලෝ ඇවිද ගන්න හම්බුනේත් නැහැ. ඉතින් එන්නේ එන්නේ එන්නේ පැත්ත වැටුණා. ඒකට බොහොම සෝචනීය කතාවක් ලොකු ස්වාමීන් වහන්සේ කියලා තිබ්බා කල්ැතුව. අපේ මේ බිම්බිසාර රජුරවන්ට උපදිච්ච අජාසත් කුමාරයා දේවදත්ත ආශ්‍රය කරලා එයා කිව්වා මම බුදුමල් රජකම බුදුකම ගන්න උඹ රජුම් මල්ලා රජකම ගනින් කියලා තාත්තා මල්ලා රජකම ගනින් කියලා. ඉතින් ඒකට කරපු විස්තර කොටක් තියෙනවනේ. ඉතින් ඔක්කොම ඉවර කරාට පස්සේ හිර ගෙදර දාලා ඉතින් ඇත්තටම බිම්සාර රජු රජකම දුන්නා. ඒ වුණාට කිව්වා නාකියගේ ඇතුළේ ඉන්න තාකල් විශ්වාස නැහැ. ඔබ මරලම ඉවර කරන්න ඕනේ කියලා. ඉතින් මරන්න ගියාට පස්සේ අන්තිමට කැමනෝ දී තිබ්බා. පස්සේ මල්ලිකා දේවිය ඇඟේ ගාන කියලා ඔළුවේ රංගවණ කියලා දාන දෙන බව දැනගත්තා පස්සේ අම්මට යන්න දෙන්න තුන අත කරා. ඔත්තු කාර්යය දාලා බැලුවලු මේ නාකිය මැරෙන්නේ නැත්තේ අයියා. එතකොට ඒ බිම්බිසාර රජමාලිගාවේ ඉඳලා බලනකොට සරුවච්චන්හන්සේ ඉන්න මේ කන්දේ උන්වහන්සේ සක්මන් කරලා පේනවා. ඉතින් බුදුරජාණන්සේට වැඳගෙන බුදුන් සිහිපත් කරගෙන මෙයාගේ වැඩේම සක්මන් කරනවලු. ඊට පස්සේ ඔත්තුවල්ලා කිව්වලු මේ බිම්බිසාර රජුරෝ සක්මන් කරනවා. ඒ සක්මන් කරන නිසා මැරෙන්නේ නැහැ. ඊට පස්සේ කකුල් දෙක පල්ලා ලුණු දැම්මා. එදා ගිනි වලකට වැටිච්ච එහෙම නැත්නම් හත් දවසක් ගිනි ගත්ත වලකට ගිනි අඟුරු වලකට පිපිච්ච මලක් දැම්ම වගේ අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ කියලා මැරලා වැටෙනවා. සක්ම කරගන්න බැරි වුණාට පස්සේ වැඩේ ඉවරයි. ඉතින් ඒක නිසා පුළුවන් වෙලාවේ මේකේ සක්මන් කරනකොට ඔක්කොමලා ලියනවා ලනු පැදුරේ ලනු කොච්චර තියනවාද කියලා මට හොම්බඩ දෙයක් දමලා හිතනවා අර ඇයි අදී අර හොඳ සක්මනක් හදලා තියෙන වැලි සක්මනක් ඒක තියෙද්දි මේක වැඩේ ඉතිප්පවක් කරනවා වගේ කට්ටිය මේකේ කරකේ. වැස්ස වෙලාවට නම් ඉතින් කරන්න දෙයක් නැහැ ඒක හොඳයි. වෙමීගේ පෙර තමයි ලොකු ඊන මහත්තයා හිරෙත් ගියා සක්මන් හදන්න ගියා. කිසි කෙනෙක් සක්මනක් අතු ගන්න පිරිසුදු කර ගන්න මේ මැද මිදුල මම දැක්ක නෑ මාස ගානක සක්මන් කරලා තියෙනවා. එකක් අර උඩ වැඩ නිසා කරගන්න අමාරු ඇති. හොඳට මතක තියාගන්න ඒක දේවස්ථානයක් කරගන්න. ඒක පූජනීය ස්ථානයක් කරගන්න. අපිට පොළොවට මේ සම්බන්ධ වෙන්න හම්බෙන හම්බෙන තැන සම්බන්ධ වෙනවා නම් සුද්ධ කරගන්නවා නම් හොඳට කේන්දරේ බලන තුකේ තැකි සීක ප්‍රතිපදාව වඩනවා ඒක. කුසීතකමට සක්මන් කරන්නේ නැතුව මේ සිමෙන්ති පොළවේ සපත්තු වල පොදාගෙනයි. ඉතින් මම මේවා කියන්න යන්නේ නැහැ පිටරට ගියාම මොකද ඒ රටවල සපත්තු දෙප නැතුව ඉන්න බෑ. පව් කාර්යෝ. මේකේ පුළුවන්. පුළුවන්කම තියේදී ලාඩම් ගහන්න හදනවා. ඉතින් ඒ නිසා ඇවිදිනවා නම් ජඨරාග්නේ වැඩෙනවා. ජඨරාග්නේ වැඩනවා කියලා කියන්නේ කෑදේ දිරවනවා. ඊට පස්සේ ආයේ මේ බඩේ ලියන්න වෙන බෙහෙත් බොන්න ඕන කමකුත් නැහැ. ඒ කන ආහාරවල හොඳට කිඳි සහිතව ආහාර ටික ගන්නවනම් ඒ බඩේ පරිවෘත්ති ක්‍රියාව යනකොට මේ අවදි භාවයට ලොකු සම්බන්ධයක් තියෙනවා. Tamange ගන්න ආහාර ටික දිරවන්න ඕන. ඕනට මහත් වුණොත් එතකොට ඒ කොලෙස්ටරෝල් කියලා තියෙන කතාවක් තියෙනවානේ. තරබාරුකම කියලා. ඒකට කෙට්ටු වුණොත් ඇසිඩ් නගිනවා. මේ දෙක අතරමැද කයක් නඩත්තු කරනවා කියන එක ලේසි නෑ. මේ මැෂින් එක හරියම සියුම් යන්ත්‍රයක්. ඒකට ඒ සක්මන මුද්‍රජන්සේ සඳහන් කරන්නේ අප්පා වාදෝති අප්පා තංකෝ සම වේපාකිනියා ගහනියා සමන්නාගතෝති නාති සීතාය නාචුන්නාය පදහනක්කමාය. එයා තද සීතලාවත් එහෙම නැත්නම් සාමාන්‍ය කෙනෙකුට දරන්න බැරි සීතල ආවත් එයාට ගාණක් නැහැ. තව කෙනෙකුට දරන්න බැරි සාමාන්‍ය රස්නයක් ආවත් ගාණක් නැහැ. ඒව දරාගෙන ඒ භාවනාවට මට උෂ්ණ වැඩි, භාවනාවට මට සීතල වැඩි කියලා චෝදනා නැහැ. අනික් කෙනාට වැඩිය දැරීමේ ශක්තියක් ඇති වෙනවා. ඉතින් මේක මිනිස්සුගේ මේ දීර්ඝායුෂ භාවයට බලපානවා. එහෙම නැත්නම් භාවනා කරන්න හම්බ වෙන පැය ගන්නට වලපාන නිසා මේ జాగරියාන යෝගේ වඩනකොට චංකමේන සක්මණෙන් මේ නීවරණ ධර්ම අයින් කරනවා කියනකොට දැන් මේ කතා කරන්නේ නීවරණ නෙවෙයි කායික ශක්තිය නැත්නම් කායික සෞඛ්‍යය මානසික සෞඛ්‍යය මේ දෙකවත් නඩත්තු කරන්න බැරි මිනිහට මොන නිවනක්ද තමන්ගේ ශරීරය නඩත්තු කරන්න බැරි බැරි මිනිහට මොන නිවනක්ද නමුත් මේ ශරීරය නඩත්තු කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි හැම වෙලාවෙම මේක සමතුලිත කර ගන්න ඕනේ ෆයින් ටියුන් කරන්න ඕනේ කරගෙන කරගෙන යනකොට සක්මනේ තියෙන වටිනාකම ඒ වාගේම ਸਰුවචාන්සේ සඳහන් කළා තියෙනවා සක්මන් භාවනා කරන කෙනාට සක්මනේදී සමාධියක් ලැබෙනවා. අපි හිතන්නේ ඉඳගෙන ඇත් එක වහගෙන කායික ක්‍රියා නොකර ඉන්නකොට දෙනම් ඉතින් අපිට හිතෙනවා සමාධිය කියලා. නමුත් සක්මනේ එනවා අන්තිමට ප්‍රයත්න නොකර අනායාසයෙන්ම සක්මන වෙන්න පටන් ගන්නවා. අන්න එවැනි සමාධියක් ආපු එකන එහෙමම ගිහිල්ලා මේ ඇතිවෙච්ච සමාධියෙන් පරියංකයට ගියොත් රිලි රේස් එකකින් Tamanට ලීඩ් eh, එකක් ඇතුව බැටන් එක පාස් කරපු එකනා ඒ ලීඩ් එක තියාගෙන දුවනවා වගේ බැටන් එක බිම දාගන්න නැතුව පොල්ල බිම දාගන්න නැතුව ඒ කරනවා වගේ හරියටම අර සමාධිය පරියන්කයට බලපානවා. ඒක නිසා මේ සමාධිය yaadena සමාධියක්. එහෙම නැත්නම් සෙල්ලක්කාර සමාධියක් හැදෙනවා. එතකොට එයාට ওই মালටි ටාස්කින් කියන වැඩේට එක ඉරියව්වකින් අනෙක් ඉරියව්වට මාරු වෙනකොට එහෙම නැත්නම් එකවර වැඩ දෙක තුනක් කරනකොට ඒ දෙක මැද තෝන්තු වෙන ගතියක්, අන්දමන්ද වෙන ගතියක්, අන්‍ය විහිිත වෙන ගතියක් නැතුව සෑහෙන දුරට කඹේ ඇවිදින මිනිසෙක් වගේ ඉරියව්වෙන් ඉරියවට මාරු වීමේදී slowly mindfully silent කියන විදිහට බොහොම නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව අරමුණෙන් අරමුණට මාරු කිරීමේ දක්ෂකම එන්න පටන් අර ඒක මුල තියෙන්නේ නැහැ. සක්මණේ පරියංකයට සමාධිය ගන්න දන්නේ නැහැ සමාධියෙන් පරියංකයට ගන්න දන්නේ නැහැ නමුත් පහු වෙනකොට පහුවෙන්ට එන්න පටන් ගන්නකොට තියෙනවා චංකමාධිකතිය සමාධි චිරට්ටිචිකෝ හෝති එක yaadena සමාධියක් හැදෙනවා ඒ වාගේම අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡන්ති අර ජටරාග්නිය නිසා තමන් කන බොන ලෙව කන හපා කන ඕන දෙයක් මනාවකට දිරවනවා ඒ නිසා යාට මේ ආහාර වේලවල වල තියෙන අපත්‍ය ගතිය ඉන්නේ අහවල් දෙක આવොත් මට ඇලර්ජික් වෙනවයි කියලා හුඟා කඩු වෙනවා. ඔය ඇලර්ජික් වෙන්නේ අපේ පරාචේ පටු වෙන්නෙම ශරීර ශරීරයේ අර ජඨරාග්නිය හරියට වැඩ කරන්නේ නැති නිසා. විශේෂයෙන්ම නිසා යෝගාවචර වුණාට පස්සේ එයා දැනගන්න ඕනේ මට කන්න හම්බ වෙන්නේ කවුරු අඩුවපු බතක්. අපේ අම්මා උයලා ජීපු ලුණු මිරිස හම්බ වෙන්නේ නැහැ. අපේ අම්මා හොයන විදියට ලුණු ටික දාලා දෙන්නේ නැහැ කියලා. මේ කන දෙන දෙයක් කාලා මේ යැපෙන ජීවිතය කියන එක හරිම අමාරු. ඒක නිසා ඒකට අවශ්‍ය ජඨරාග්නිය ගන්න නම් මේ සක්මන කෙරෙන්න. ඒ නිසා මේ සක්මන සහ පරියංකේ දෙක හොඳට සමබර කරගන්න දන්නවනම් මුලදී නම් වෙන්නේ ඇත්ත. කරගන්න දන්නවනම් යාට තේරෙයි තමන් අර ගත්ත බුදුන් කෙරෙක්ක ගත්ත givisumක් තියෙනනේ මම බුදුන් සන්න ගිය කෙනෙක් කියලා. මම සිල් රකින්න කෙනෙක්, මම සමාධි වඩන කෙනෙක් කියලා. ඒ ඒ ඒ නීවරණේ ආපුවාම පරියංකේදී හෝ සක්මනේදී මෙන්න මේ මේ උපක්‍රම ක්‍රමසා විදි කියලා තමන්ට අතවාසියට උපක්‍රම රාශියක් එන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම භාවනා කරන පිරිසක් එක්ක ඉන්නවනම් අනිත්‍යව අනිත්‍යයේ උපක්‍රමත් අපට ලැබෙනවා. ආහන් එක එන්න පටන් ගන්නකොට පේනවා මේ කාමයේ වඩන පැත්තට මේ ශිල්පීය දැනුම ලබනවා වගේම තමයි මේ භවය ඉක්මවන පැත්තට යනකොටත් කිරීම හරහා අත්දැකීම හරහා පරිචය හරහා අපේ තුල වර්ධනයක් ඇති වෙනවා තමන්ට හම්බෙච්ච පැයේ හම්බෙච්ච පරියන්කේ හම්බෙච්ච සක්මනේ වෙනදට වඩා ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් එන්න පටන් ගන්නවා එතකොට තමන්ට තේරෙනවා ඒකට පාටිහාරීය ඥානය කියලා කියන්නේ තමන් අද්දුටු දේ අහපුරුද්ද කලපුරුද්ද දැකපුරුද්ද කියලා පුරුදු જાති රාශියක් තියෙනවා මෙතන හම්බෙන්නේ කලපුරුද්ද ඒ කලපුරුද්ද 100%ක්ම හරියට වට වේ. කලපුරුද්ද සඳහා කරන වැරැද්දත් වටිනවා. මොකද ඒක Tamange වැරද්දනේ. ඊට පස්සේ ඒක වෙන්නේ නැහැ. මේ පරිවේෂණ වලට ආර්ය පරිවේෂණ විශාල පුරුල් පරාසයක් එන්න පටන් ගන්නවා. జాగරි ආනුയോഗයේ යෙදෙන කෙනාට ඒක මේ විදිහට කීතයි. මොකද මේ జాగරි ආනුയോഗය නැති කුසීතයා රැතිස්සේ බුදිනවා. ඒ කුසීතය බුදිනකොට මුළු ලෝකෙම භාවනා මධ්‍යස්ථානයක් වගේ යෝගාවචරයක්. රැහැට මේක මලව තොම් පිටියක් ඔය කාමකෙලි කෙලන කට්ටිය නිදාගත්තට පස්සේ ගොරෑ දෑද බුදිනවා. ඒ වෙලාවට තමන් අවදි වෙලා භාවනා කරන්න ගත්තොත් බොහොම ලස්සනට හැන්දෑවේ සීතල තියෙනවා. භාවනා කරන්න පුළුවන්. ඉතින් අර ඒ කාම ක්‍රීඩා කරන කට්ටිය නිස්සද්ද වෙච්ච වෙලාවේ විතරක් භාවනා කරන්න යන මනුස්සයාට ඉතින් හැම පැත්තෙම කරදරයි. හොද්දට මතක තියානින්න ওই ලෝකේ કોઈ තූත්තු කුඩිය ගියත් තමයි රාත්‍රී දිවා සංඥාවෙන් දිවා රාත්‍රී සංඥාවෙන් ගත කරනවා නම් කොයි වෙලාවක හරි Tamanට ඒ අනෙක් කරදර පැත්තකට දාලා විවිකේ හොයාගන්න පුළුවන් ගතියක් එන. ඒව ක්‍රමසහවිදි. ඒක කාටවත් කියන්නත් එපා. කියපු ගමන් ඒක සෙකන්ඩ් හෑන්ඩ් වෙනවා. එහෙම නැත්නම් දුර්වල වෙනවා. Taman දැනගන්න ඕන කවුරු මොන જાති කෙරුවත් මේ විවේක ස්ථාන මේ ලෝකේ තියෙනවා. හැබැයි ඒක ශිල්පීය ඥාණයෙන් උපයන්න ඕන. උපයන්න නම් జాగරියාන යෝගය ඕනේ. එතකොට තමයි දන්නවා තමන්ගේ ජාම බේර ගන්නවා. අනික් කට්ටිය දඟලන වෙලාවේදී දැක්කේ නෑ වගේ, අහුන්නේ නෑ වගේ පැත්තකට ලයි ඉන්නවා. කට්ටිය බුදිය ගත්තට පස්සේ, බබාලා දොයිය ගත්තට පස්සේ තමන්ගේ වැඩේ කරගන්න. එහෙම තමයි අපි මේ කාම ලෝකයේත් එක්ක කටයුතු කරන්න ඕනේ. ඒ ඔක්කොම වැටෙනවා මේ අවදි භාවයේ කියන තමයි జాగරියාන යෝගය කියන එකට. ඒකදි මම නැවතත් කියනවා ආධුනික යෝගාවචරය වදන්නේ මොකද ආධුනික යෝගාචර දන්නේ මේ කායට සැප දෙන්න විතරයි. නමුත් జాగරියාන යෝගයට ගියාට පස්සේ ලැබෙනවා සැපක්. ඒ සැප තමයි හැම චිත්තක්ෂණයකම හිත විස්්‍රාම බරපතල වැඩක් කරත් විවේක ගත්තත් විස්්‍රාම වෙන ගතිය එනවා. ඒතකොට තමන්න පේනවා බුදුහාමසොත් එක තියෙන කිවිසුම නිතරම අවදියෙන් සිහියෙන් ගත කරන්න පුළුවන්. ඒ ඒ జాగරියාන යෝගයේ හැබැයි මෙහෙම එක්කුත් තියෙනවා. එක පවුලක එක මිනිස්සෙක් මේ සතිය වඩනවනම් එයාගෙන් ලැබෙන ඒ ක්‍රියා ශක්තිය එහෙම නැත්නම් අර good vibration කියන එක ඒ පවුලේ ඔක්කොටම ලැබෙනවා. එක පන්තියක එක කාර්යාලයක එක මිනිස්සෙක් ඒක කරනවා නම් ඔක්කොටම ලැබෙනවා. මට හම්බුණ අවස්ථාවක් කියවන්න ගියවෙනි සත වර්ෂයේ 19 20 වෙනි 21 වෙනි සත වර්ෂයේ ලෝකේ පහළ වෙච්චි වීරයෝ සිය දෙනෙක්ගේ කතාව. ධම්මනිසන් ස්වාමීන් මේක හදන්න ඉස්සලා වීර්ය ගන්න කියවලා තියෙනවා. ඒ සිය දෙනා එක්කෙනෙක්වත් බෞද්ධයෝ නැහැ. හැබැයි ඔක්කොම ළඟ జాగරියානියෝගී තිබිලා තියෙනවා. කොහෙන්ද ඇවිල්ලා කියන දන්නේ. ඒගොල්ලෝ දන්නේත් නැහැ මේක జాగරියානියෝගී. ඔය ඔක්කොමලා කුසීතෝ බුදියද්දි ඒ මිනිස්සයා වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ ඒ ඇති වෙච්ච ඒ good vibration එක නැත්නම් ඒ හොඳ කම්පන වේගෙ මුළු ජාතියටම ලැබිලා තියෙනවා. ඒක තමයි ඒ අය වීරයන් වශයෙන් ඒ පොතට ඇතුල් වෙලා තියෙන්නේ. ඒක නිසා මේ කුසීතෝ දිහා බලන්න එපා. කුසීතයන්ගෙන් ආදර්ශ ගන්න එපා. පුළුවන් තරම් මේ జాగරියාන් යෝගයේ පැත්තට යන්න නම් පළවෙනිම කල්යාණ මිත්‍යා බුදුහාමුදුරුවෝ තමයි. සා නිතරම කල්පනා කරන මට බුදුහාමුදුරුවෝ සාක්‍ය දීතා කියලා සාක්‍ය පුත්‍ර කියලා ආමන්ත්‍රණය කරන්න නම් සාක්‍ය සිංහ කියන එකට ආමන්ත්‍රණය කරන්න නම් කුසීත වෙලා ඉඳලා බෑ. අපි අම්මා ඉන්න කාලේ කියන දෙයක් තමයි කම්මැලි කොල්ලනේ පොල් කටුවගෙන අතිනේ ඵලයව හිඟමනේ තොපට නැත අන්සරණේ. කම්මැලියන්ට මොනම තැනක්වත් නැහැ ලෝකේ. අවදි වෙලා කටයුතු කරනවා නම් ඒකේ නාට බුදුහාමුදුරන් කම්පා විතර නෙමෙයි ඕන කෙනෙක්ගේ ගන්න පුළුවන් නිසා අපි ඉන්නේ තුන්වෙනි දවසේ නිසා හොඳට මතක තියානින්න දිඳා ගන්න වෙලාව පුළුවන් තරම් අඩු කරලා පාන්දරම නැගිටලා රෑ වෙනකම් භාවනා කරලා මේ ලැබිච්ච විවේකය තව තවත් දියුණු කර ගැනීමට අපිට ක්‍රමසාවිදි රාශියක් තියෙනවා. ඒක මේ භාවනා මධ්‍යස්ථාන දෙන්නෙත් නෑ, භාවනා සංවිධාන දෙන්නෙත් නෑ. Taman taman උපයා ගන්න මම මේ ඉදිරිපත් කරපු ත්‍රිපිටක ධර්මයත් අනිකුත් කාරණත් තම තමන් දැනට දිනු කරගෙන තියෙන ක්‍රමසාවිදිත් තව තවත් උද්දීපනය වෙන්න පිපිදෙන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.